ඒ මජ්ක්‍ධිම නිකායෙන් පටන් ගත්තා. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර විවරණය කරගෙන තමයි අපි සිටියේ. සතිපට්ඨාන සූත්‍රය අපි කතා කරලා අවසන් කරා. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රය තුළදී අපට තේරුම් ගැනීමට වටහා ගැනීමට තියෙන තව ප්‍රශ්න සාකච්ඡා කිරීමටයි අපි මේ සතියත් වෙන් කරන්නේ. සතිපට්ඨාන සූත්‍රය මම හිතන්නේ දේශනා සති 8ක් විතර තිස්සේ අපි කරා. ඉතින් තව ඒ සම්බන්ධයෙන් තේරුම් ගත යුතු කාරණා විග්‍රහ කරගත යුතු කාරණා අපි සාකච්ඡා කරමු. මොකද අද <clears throat> දවසේත් මම ගොඩක් මේ පෙරනුවර සිටින්නේ මේදිත් ආනාපාන සතිය මුල් කරන් ලොකු විස්තරයක් කරා මහල්ලට ඔබටත් අහන්න ලැබෙන්න ඇති. ඉතින් ඒ නිසා මේ කරුණු ඔක්කොම පාදක කරගෙන තේරුම් ගත යුතු කරුණු ප්‍රශ්න දැන් සාකච්ඡා කරන්න අවස්ථාව තේරුම් ගන්න. ඉතින් සර්ණ ස්වාමීන් වහන්සේ සෝමනාථනි සතරපත්තානියකම වෙන්නේ සෝමනාථේ අපි සම්විතම සිත දේශනාවල් අහලා ඔක්කොම දැන් සෝමනාථනි රූපය කියන එක සම්මාසයේ ධර්මාර්ථයේ විවිධ ආකාරවලට සූත්‍රදේශනා ආශ්‍රයෙන් අපි ඉගෙන ගන්නවා මේ දැන් එක තැනකද බුදුන් වහන්සේ පැහැදිලි කරන සමාපදයෙන් මහණෙනි මේ රූපේ කුමක්ද කියලා රූපණින් සමහරවල් කියන්නේ රූපණිය කියලා ඒක සාමාන්‍යයෙන් රූපණිය වෙනවා කියන එක සාමාන්‍ය විදිහට කියනකොට දැන් ප්‍රතිචල ආදී ඒ කර්ම වලින් උත්පන්න වෙනවා කියලා ඊට වඩා ගැඹුරු සත්‍යයකට එනවා මේ සංකතය සංකතයේ තියෙන ප්‍රතිබල සංකතය කියන්නේ ප්‍රතිපාදානස්කන්ධයට සංදේතයි නිසා ඒක සංස්කාරයේ සිදුවන ක්‍රියාවලිය තමයි මේ උත්පන්නය රූපේ නැවත නැවත සකස් කර දෙන්නේ කියලා. මොනවාට උත්තර පොඩ්ඩක් තව ටිකක් කලින් පැහැදිලි කරන සාමනාත් මේ කජ්ජනීය සූත්‍රයේ තියෙන විදිහට හොඳට පැහැදිලි පිළිතුරු තේරුම් ගන්න පුළුවන් විදිහට ඉරවස්සන. දරසරණයි ඇත්තටම හරි හොඳයි ප්‍රශ්න අහපු. ක්‍රමෙත් හොඳයි. හිතලා තියනවා අහපු විදිහත් හොඳයි. අපිට අපි බුදුරණවහන්සේගේ ධර්මය අහනකොට <clears throat> අපට හම්බෙන්න නැති අහපු දේ තේරෙන එක නෙමෙයිනේ. බුදුරණවහන්සේගේ ධර්මය අහනකොට අපට හම්බෙන්න ඕනේ ඕනෙන් ඉමසන් දේවා. ඉතින් ඒ නිසා හරියට ඇහුවොත් තමයි ඒක හම්බෙන්නේ. ඉතින් හරියට අහුවතනදී අන්න අපට මේ යෝනිසුමනසිකාරය කිරීමට අවශ්‍ය දේ හම්බ වෙනවා. ඒක තමයි නිවන් මාගේ මූල ආරම්භය. එතනදී සක්කාදිට්ඨිය දුර වෙනදී අපට හම්බ වෙන්න ඕනේ. එතකොට කජනී සූත්‍රයේ රූපටීටි කෝබික්ක තස්ම රූපන්ති උච්චිත කියනවා. කියන්නේ රුප්පණේ වෙනවට රූපය කියනවා. වෙන දෙයක් නෙමෙයි. කේන රුප්පති කියලා විග්‍රහ කරනවා. කොහොමද මොකෙන්ද රුප්පණ වෙන්නේ? සීතේන පියොන්නේන පිජිගච්ඡායපි. ඔකෙන් රුප්පණ වෙනවා. ඔක තමයි විග්‍රහ කරන්නේ ඒ තැනදී. ඊළඟට සංකාර විග්‍රහ කරද්දී රූපං රූපත්තය සංකතං අபிසංගතර රූපේ රූපේ පින සකස් වීම සංකතේ. සංකතේ ස්වභාවය. එතකොට මේ ලොකු විග්‍රහයක් තියෙනවා. සංකාරය දක්වා යනකොට රූපය කියන එක රූපය දැන් රූපේ විග්‍රහය එක්ක යන්නේ නමුත් සංඛාරයේ ස්වභාවය රූපේ රූපයක් වීම. එතකොට එනම් අපට ඒ කරුණ වලින් ගොඩක් හිතන්න ඕන පැති තියෙනවා. එතකොට දැන් රූපේ විග්‍රහ කරද්දී සාමාන්‍ය බුදුරණවහන්සේ විග්‍රහ කරනවා චත්තාරෝච මහ භූත, චතුර්ණංච මහ භූතය උපාදාය රූපං. අපි ඒක ගොඩක් කතා කළා. හතර මහා ධාතුත්, හතර මහා ධාතු උපාදානියොත්. අපි කතා කරා හතර මහා ධාතු කියනකොට පට ව්‍යාපෝතේජෝ උපාදානෙන් කියනකොට ඒක හේතුයෙන් හටගත්ත දේ. එතකොට අපට ආයතන හයතම ගෝචර වෙනකොට හේතුයෙන් හටගත්ත දේ තමයි හම්බ වෙන්නේ. කක්කල කරිගත ගතිය හම්බ වෙනවා තද ගතියත් එක්ක. උදාහරණයක් දෙන්නේ කක්කල කරිගත ගතිය විග්‍රහ කරන්න ඊට පස්සේ කක්කල කරිගත ගතිය විග්‍රහ කරනකොට ආධ්‍යාත්මික කියලා අරගෙන විග්‍රහ කරනවා. තමා කියලා අරගෙන කෙස්ලොම් නියදස් සම්මස්නහල. එතකොට එතනත් උපාදානින් හටගත්ත කියලා විග්‍රහ කරනවා. ඒ ගතිය තද ගොරෝසු ගතිය. ඒ කියන්නේ කෙස්කොල තද ගොරෝසු ගතිය කියන්නේ උපාදානින් හම්බෙච්ච එක. පටිසම්පාදයෙන් එනවා. එතකොට රුපණේ වෙනවා කියනවා. රුපණේ වෙනවා කියන අර්ථයට. සීතලෙන් උණුසුමින්. දැන් එතකොට ඒකෙදි සීතලෙන් උණුසුමින් මේක ඉද්දෙන කියන්නේ මොනවරික ප්‍රකට වෙනවා නැත්නම් වෙනස් වෙනවා මොනවහරි අර සංකතයේ සංස්කරණය වෙනවා මේ ඔය ඔය රූපේ රූපය පින සංස්කරණය වෙනවා එතකොට මේ ඊළඟට අවිද්‍යාවෙන් සකස් වෙන රූපය ඒ කියන්නේ කක්කල කරිගත ගතිය හම්බෙන උපදාන හේතු කරගෙන. එතකොට මේ සකස් වීමක් කියන එක හම්බ වෙනවා. එතකොට අර රුප්පණේ වෙනවා කියන දේෙන් හම්බ වෙනවා. රුප්පණේ වෙනවා කියන දේත් එක්ක අපට දැන් සීතලෙන් උණුසුමින් කියන්නේ සීතල උණුසුම වෙනකොට මේ රුප්පණේ වෙනවා. කියන්නේ ඉද්දෙනවා නැත්නම් අර අන්නේ ස්වභාවික නැත්නම් අර ටිකක් අපිට මේ ප්‍රකට වෙනවා කියන්නේ ඒක බව හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට දැන් මුලින්ම හම්බ වෙන්නේ මේ අපේ කායික ස්වභාවයක් එක්කනේ හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඒ බව අපට හම්බ වෙනවා අර ඒකේ සීතල උණුසුම දිගච්ඡා විපාසා කියන කාරණාව ඒවත් එක්ක අර පටවි බවක් හම්බෙන්නේ ඒක උපකාරයක් වෙනවා. පටවි බවක් හම්බෙන්නේ. ආපෝ බවක්, තේජෝ බවක්, වායෝ බවක් කියන එක කියන්නේ ගතිය හම්බෙන්නේ. ඒ ගතිය ප්‍රකට වෙන්නේ. සීතල උණුසුම ඊළඟට බඩගින්න පිපාසය ඔය වගේ මැසි මදුරු වදුරු කරුණු ගොඩක් විග්‍රහ කරනවා මේ ගතිය හම්බෙන්න ලොකු උපකාරයක්. අන්න ඒකත් එක්ක කියන රූපේ විවහාර වෙන්නේ. එතකොට ඒක සංගත අபிසංස්කරණයේදී රූපං රූපත්තය සංකතං අபிසංකරෝති කියනවා. එතකොට එහෙනම් එතනදී කොහොමද දැන් රූපේ හරියට වංගනකොට උපාදින්න ස්වභාවය හම්බ වෙනවනේ. එහෙනම් එතන කොම සකස් වීමක් කියන එක හම්බ වෙනවනේ. එතකොට එහෙනම් අපිට ඒ රූපේ හොයාගෙන යන තැනදී අපට හම්බ විය යුත්තේ රූපේ නෙමෙයි. ඇත්තටම මොකක්ද හම්බෙන්න ඕන නැත්තේ? රූපේ හම්බත් වෙනවා. හම්බෙන ප්‍රධාන කාරණාව නිවීම. නිවන් මඟ. සක්කාදිට්ඨිය දුරු වීම. බුදුරණාහි රූපේ තේරුම් කළ දෙන්න විශයක් කියන්නේ නේ. රූපේ හොයාගෙන යනකොට යෝනිසෝ මනසිකාරයෙන් නිවන් මඟ හම්බෙලා සක්කාදිට්ඨිය දුරු වෙලා නිවීම කරාම යොමු වෙන්න ඕනේ. ඒක සිදු වුණා නම් බුදුරණවහන්සේ වෙන්නපු රූපය විග්‍රහ කරපු දේ තුලින් අවශ්‍ය කෘත්‍ය වෙලා. නැත්නම් අර විශේෂ නිර්දේශයකට රූපය අපි තේරුම් අරගෙන විශයක් උගන්නගෙන ගලප ගන්න එකක් නෙමෙයි. එතකොට දැන් ඔය කරන වැඩෙත් එක අපිට මොකද්ද වෙන්නේ? ඒ කරන වැඩෙත් එක අපි තුල දැන් ඇතුළත එකක් වැඩෙනවා. යෝනිසමනසිකාරයක් වෙනවා. යෝනිසමනසිකාරයක් આવොත් අන්න කියනවා අරුණ උදා වෙනවා වගේ කියලා. සූර්යා උදා වෙන්න. එහෙනම් මගට අරුණ උදා වෙනවා රූපේ තේරුනොත් නෙමෙයි. මගට අරුණ උදා වෙන්නේ යෝනිසමනසිකාරය උපදිනවා. එහෙනම් යෝනිසමනසිකාරය උපදිනවා. එතකොට අවශ්‍ය මගේ අංගය හම්බ වෙනවා. මාර්ගයේ අංගය හම්බ වෙනවා. ඊට පස්සේ මාර්ගයේ අංගය තමයි යෝනිසමනසිකාරයෙන් ප්‍රඥාවට ලං වෙනවා. රූපය දකින්නේ හරියටම ඒ රූපේ ස්වභාවය ඇහැෙන් නෙමෙයි. ඒ කියන්නේ රූපේ විග්‍රහය බුදුරණවහන්සේ කරපු විග්‍රහය දකින්න තියෙන්නේ ඇහෙන් නෙමෙයි. ඒ රූපේ කරපු විග්‍රහය දකින්න තියෙන්නේ හිතින් නෙමෙයි. ඒ රූපේ කරපු විග්‍රහය දකින්න තියෙන හරියටම සත්‍ය වශයෙන් ප්‍රඥාවෙන්. ඒක රූපය පිළිබඳව කරපු විග්‍රහය අපට තේරෙන්නේ නැතුව අපට යෝනිසමනසිකාරී පුදුච්ච නැති බුදුරණවහන්සේ නිවන් මාර්ගට අවශ්‍ය දේ අපට ලැබුණා බුදුරණවහන්සේ පෙන්නපු නිවන් මාර්ගට අවශ්‍ය දේ අපට ලැබුණාම අපිට යෝනිසමනසිකාරී ඉපදිලා යෝනිසමනසිකයෙන් ප්‍රඥාව උදා වෙලා ඒ ප්‍රඥාවට සිතුවිල්ලකින් තොරව සිතුවිල්ලෙන් නැතුව ඇහෙන් නැතුව රූපය මොකද්ද කියලා මනාව දැනගත්තා ප්‍රඥා චක්කසයෙන් රූපයත් සමුදයත් නිරෝධයත් මගත් ආර්ය සත්‍ය සත්‍ය වශයෙන් හම්බෙනවා සත්තට අනුසූත්‍රයක වස්තන පැහැදිලි කරනවා එහෙනම් අන්න ඒ විග්‍රහය හම්බෙනවා එතකොට ඒකවිත් ඒ ඒකයි බුදුබණකින් අපට හම්බෙන්න ඕනත් ඒක. බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයකින් හම්බෙන්න ඕනත් ඒක. වෙන එකක් නෙමෙයි. බුදුරණවහන්සේ කොතනකවත් කියලා නැහැ වෙන එකක්. පඤ්ඤාචක්කුසෙන් රූපේ දකින්නවා දන්නවා දකින්නවා. ධර්ම ශ්‍රවණේ ප්‍රඥාචක්කුසේ උදාවීම සඳහා යෝනිසමනසිකාරය උපදින්න ඕනේ. යෝනිසමනසිකාරය විතරයි. දන්නේ දකින්නේ නිරවුල් වෙන්නේ හිතින් නෙමෙයි. හිතේ විතරකයක් නෙමෙයි නිරවුල් වෙන්නේ. හිතේ සිතුවිල්ලකට නෙමෙයි නිරවුල් වෙන්නේ. ඇහැට පෙනෙන දෙයකට නෙමෙයි නිරවුල් වෙන්නේ. නිරවුල් වෙන්නේ සත්‍ය වශයෙන් හම් වෙන්නේ පඤ්ඤා චක්කුසයට. ඒක ඇති වෙන්නේ යෝනිසමනසිකාරය ඕනේ. යෝනිසමනසිකාරය උදා වීමෙන් තමයි පඤ්ඤා චක්කුස ඇති වෙන්නේ. අන්න ධර්මයේ හිචතනදී හරියට හිචතනදී. හරියට හපතනදී. කියන්නේ බුදුරණවහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව පිටවගෙන හපතනදී. යෝනිසමනසිකාරය උදා වී අපට සද්ධාව පිහිටවාගෙන ඇහුවේ නැත්නම් හම්බ වෙන දේ තමයි රූපය කියලා කරපු විග්‍රහය තේරෙනවා. බුදුරණවහන්සේ කියපු දේට ශ්‍රද්ධාව පිහිටවාගෙන ඇහුවේ නැත්නම් බුදුරණවහන්සේ කියපු ධර්මයේ අපේ රූපය කියපු කත් තේරෙනවා. ශ්‍රද්ධාව නැහැ. ඇයි තේරෙන්නේ? තමන්ගේ කෝණයට. ඒ කියන්නේ රූපය කිය පිළිබඳ කියපු විග්‍රහය තේරුණා නම් තේරුණේ කාගේ කෝණයටද? තමන්ගේ කෝණයට. තමන් දැන් ගලපුවානේ. ඇයි ඇයි Taman ගැලපුවේ එකට? බුදුරණවහන්සේ කියපු කාරණාව මදි නිසා. හරියට කිව්ව නැති නිසා බුදුරණවහන්සේ. අන්න අපි ගැලපුවා. මගේ හිතට ආපු සිතුවිල්ලට ගැලපුවා. මගේ සිතුවිල්ලට ඒක ලස්සනට තේරුණා. එතකොට යාට නිවන් මඟ හම්බෙන්නේ නැහැ. ඇයි සක්කායදිට දුර වෙන්නේ නැහැ මම හරිනේ. මට ගැලපුණානේ. මට තේරුණානේ. මගේ කොලට හරිනේ. මම හරි. එහෙනම් මම හරිනම් ප්‍රායෝගික චේතනාව තුළ මම හරිනම් සක්කාදිට්ඨි බැසගත්තනේ. එහෙනම් නිවන් මඟ හම්බෙන්නේ. බුදු කෙනෙක් වෙන්න මඟ හම්බෙන්නේ. ඇහිච්ච තැනදී තේරුණා නම් බුදු කෙනෙක් වෙන්න මඟ හම්බෙන්නේ. ඇහිච්ච තැනදී යෝනිසමනසිකාරී පදුනා නම් අන්න මඟ මම වැරදි කියලා හම්බෙනවා. යෝනිසමනසිකාරී උපදිනවා. යෝනිසමනසිකාරී උපදිද්දී කියන්නේ යෝනිසමනසිකාරී උපදින්නේ ඒ විග්‍රහය තමන්ගේ කෝණයට ගැලපුණ නැති නිසා. තමන්ගේ කෝණයට ගැලපුණ නැති නිසා තමන්ගේ විතරකයට ගැලපුණ නැති නිසා යෝනිසමනසකාරයක් උපදිනවා. ඒ කියන්නේ තේරුම් ගන්න කල්පනා කරන්න ඕනේ. තේරෙන්නේ නැහනේ. තේරුණා නම් කල්පනා කරන්න ඕනේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් කොණ්ඩ ගැලපෙන්නේ නැහැ. තමන්ගේ විතරකට ගැලපෙන්නේ නැහැ. තමන්ගේ හිතට ගැලපෙන්නේ නැහැ. දැන් මොකද කරන්න ඕනේ? කල්පනා කරන්න ඕනේ. විචක්ෂණය කරන්න ඕනේ. පටපුච්චා විනිතා කරන්න ඕනේ. යෝනිසමනසකාරය කරන්න ඕනේ. උපපරීක්ෂණය කරන්න ඕනේ. පරිමර්ශනය කරන්න ඕනේ. ඊට පස්සේ ඒක කරනකොට මොකද ඇති වෙන්නේ? විචක්ෂණය කරනකොට පටිපුච්චා විනීත පරිවිමර්ශනීය මේ යෝනිසමනසිකාර කරනකොට ඇති වෙන ප්‍රඥාව. ඒ ප්‍රඥාව ඇති වෙච්ච තැනදී ඒ ප්‍රඥාවට දැක්මක් වෙනවා. මොකද්ද රූපය කියන්නේ මොකද්ද කියලා. අන්න සත්‍යයයි වශයෙන් රූපය කියන්නේ මෙයයි වශයෙන් සත්‍ය ඥානයක් එනවා. මොකේදද ප්‍රඥාවට. යෝනිසමනසිකාරය ඉපදුනොත් ප්‍රඥාව ඇති වෙනවා. ප්‍රඥාව ඇති වුණොත් රූපේ මොකද්ද කියලා හම්බ වෙනවා. එහෙනම් ඒ වැඩ පිළිවෙල හම්බ වෙන්න ඕනේ. අන්න අපි අවධානයෙන් බුදුබණ ඇහුවම බුදුරණවහන්සේගේ ධර්මය ඇහුවම සිද්ධ වෙන දේ. ඉතින් ඒ නිසා ওই විදිහට කල්පනා කරන්න. එහෙම කල්පනා කරොත් විතරමයි රූපේ තේරුම් ගන්න නෙමෙයි බුදුරණවහන්සේ බණ කිව්වේ. නිවන් දකින්නේ. බුදුරණවහන්සේ ධර්ම දේශනා කරේ රූපේ තේරුම් කරලා අපට ඒක උගන්වන්න නෙමෙයි. ඊළඟට පංචපාස්කන්ධ උගන්වන්න නෙමෙයි හතිපට්ඨානක උගන්වන්න නෙමෙයි ආනාපානතක උගන්වන්න නෙමෙයි ඊළඟට බොජ්ජංගට උගන්වන්න නෙමෙයි පටිසම්පාදක උගන්වන්න නෙමෙයි බුදුවරු බණ කියන්නේ බුදුවරු බණ කියන්නේ සසර ගමන් කරන සත්වයාව නිවීම කරා යොමු කරන්න. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරලා නිවන් දක්වන්න. නමුත් අපට ගොඩක් වෙලාවට අපි කැමති නිවන් දකින්න එක පැත්තකින් තියලා සක්කාය දුරු කරන එක පැත්තකින් දාලා විශේෂ පොඩ්ඩක් ඉගෙන ගන්න හරි කැමති. රූපය ඉගෙන ගන්න කැමති, වේදනාව ඉගෙන ගන්න කැමති, හතපට්ටානේ ඔක්කොම විෂයක් හැටියට අපි විතරකයට තේරුම් ගන්න කැමති. හැබැයි අකමැති නිවන් දකින්න. ඒ කියන්නේ යෝනිසු මනසිකාරය උපද්දව ගන්න අකමැති. තමන්ගේ කෝණයට ඒක තේරුම් අරගත්තා කියලා තමන්ට ලකුණක් දී ගන්න, තමන්ට සක්කාය දිට්ඨිය පෝෂණය කරගන්න, තමන් හිතාගත් චේතනාව හරි කියලා ඇති කරගන්න ඒකට හරි කැමතියි. يعني නිවන් මඟ උපද්දවා ගන්න කැමති නෑ. සක්කාය දිට්ඨිය දුරු කරන මඟ උපද්දවා ගන්න කැමති නෑ. කැමති විෂය තේරුම් ගන්න. බුදුරු පහළ වුණේ විෂය තේරුම් කරන්න නෙවෙයි. බුදුරු පහළ වුණේ නිවන් මඟ උපද්දවන්න, සක්කාය දිට්ඨිය දුරු කරන්න. එහෙනම් අපට ඒ ධර්මයේ හින්දි ඒ විදිහේ යෝනිසු මනසිකාරය උපදින්න ඕන. ඉතින් ඔබ කල්පනා කරපු ක්‍රමයට තවදුරටත් ඒකට උපකාරයක් කරගන්න ඒ ධර්මයේ යෝනිසු මනසිකාරය පිණිස. තෙරුවන් සරණයි. බොහොම පිටාල්මාසය එතන අපි හැමදාම ස්වාමීනාට දැන් ජනජන තියෙන දෙයක් දැන් පාල් පාඨයක් කියන සාමත් සත්තාරෝස මහ භූතා චතුර්ණස මහ භූතාන උපාදාය රූපං දැන් කිසුරුපා ස්වාමීන් ඔය ඔය පාළි පාඨයේ තියෙන කොතනද ස්වාමීන් පිටකේ බලුවොත් පිටකේ කොහෙද තියෙන ස්වාමීන් සූත්‍රය සිරුවන් සන්න මට පොඩ්ඩක් දන්න මම කියන්නේ ස්වාමීන් මට කියන්නේ සිරුවන් සන්නේ ගොඩාක් තැන්වල තියෙනවා සත්තරාණ සූත්‍රෙ මට මතක හිටියට ඒ විදිහට තියෙන්නේ ඊළඟට රූපේ විග්‍රහ කරන ගොඩක් තැන්වල තියෙනවා මම හිතන්නේ පුන්නමා සූත්‍රෙත් තියෙනවා තවත් මතක අය ඉන්නවනම් ඒ සූත්‍රය තියෙන තැන්වල කියන්නේ ගොඩාක් තැන්වල රූපේ විග්‍රහ කරනකොට චත්තාරෝච මහ භූතං හතරනංච මහ භූතං උපාදාය රූපං කියලාමයි තියෙන්නේ. ගොඩාක් තැන්වල ඊළඟට මම හිතන්නේ ධාතු විභංග නෙමෙයි මහත්වද මහත්වද උපසූත්‍ර මම හිතන්නේ තියෙනවා. ඊට පස්සේ රාහුලවාද රාහුලවාද සූත්‍රය නෑ මහත්වද උපසූත්‍රය ගොඩක් සූත්‍ර තියෙනවා. ඉතින් ඒ නිසා මේ බලන්න තව ටිකක් අධ්‍යයනය කරලා ඒ විදිහටම විග්‍රහය තියෙනවා. තේරුම් ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ අහන්න ඉතුනේ මේ අපි විදර්ශනා වඩනකොට ඇති වෙන ප්‍රශ්නයක් පිළිබඳව දැන් අපි මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒ වගේ අර අටකනාගාර සූත්‍රයේ ඒ වගේ සූත්‍රවල තියෙනවා මේ අපේ විදර්ශනා කරනකොට මේ මොහොත ඒ හිතේ ස්වභාවය අල්ලා ගන්න පුළුවන් වුණොත් එතන ඒක සමුදය ධම්මානුපස්සී කියලා ඒ ස්වභාවය ඇති වුණ ආකාරය දකින්න කියලා. එතකොට පළවෙනි මේ මූලික අවස්ථාවක් හැටියට අර ඒක අපි ඒ හිතේ ස්වභාවය අපිම ඇති කරගත්තා නැත්නම් නිමිති එකතු කරගත්තා කියලා දකින්නත් පුළුවන්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේම මට මතක හැටියට දවසක් පැහැදිලි කරා මේක හිත පොළඹවන්න ඕනේ කියලා මේ ඇත්ත දකින්න ඒ ඇත්ත දකිනකොට ඒක අනිච්ච නැත්තම් දුක්ඛ නැත්තම් අනාත්ම විදිහට දකින්න ඕන විදිහට හිත පොළඹවන්න කියලා කිව්වාගේ තමයි මට මතකක් තියෙන්නේ ස්වාමීන් වහන්සේ අන්න එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද ඒතරේ හිතේ ස්වභාවය අපි විදර්ශනා කරගන්නේ කොහොමද කියලා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි එතන අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න විදිහට තමයි සූත්‍රය තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ත්‍රිලක්ෂණයක් හම්බ වෙනවා. නමුත් විග්‍රහ කරන්නේ අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න වශයෙන් අට්ඨකනාගර සූත්‍රේ ඊළඟට මහා මහමාලෝන්ක සූත්‍රේ ওই ගොඩක් ඒ වගේ තියෙනවා. ආනාපානහස සූත්‍රය විශේෂයෙන් තියෙනවා මේ ධම්මචේ විග්‍රහ කරලම. එතකොට දැන් හොඳට ඉස්සෙල්ලා හොඳ සිහියෙන් අහන්න මේ විදිහට ඉස්සෙල්ලාම එතන විග්‍රහ වෙන්නේ පංචපාස්කන්ධය හොයාගන්න කියන එකනේ. පංචපාස්කන්ධය හම්බ වෙන්න ඕනේ. එතකොට නම් පංච උපාදානස්කන්ධය හම්බ වෙන්න ඕනේ මිසක් පංච උපාදානස්කන්ධය කියලා බුදුරණවහන්සේ මං ලේබල් කරන එකට කිව්වේ නෑනේ. පංච උපාදානස්කන්ධය හම්බ වෙන්න ඕනේ නැත්තේ. එනතන විග්‍රහ කරනවනේ. එතන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච පාස්කන්ධේ අනිත්‍ය සංගත පටිච්චසමුප්පන්න වශයෙන් දකින විග්‍රහයනේ කියන්නේ. ඒ අටනකරාදී සූත්‍රවල මොකද මේ ආනපනස සූත්‍රයේ තියෙන වෙන විග්‍රහයක් ඒකේ කයෙහි කය අනුව දැකීම විග්‍රහ කරන්නේ දැන් අතන විග්‍රහ කරන ඥානනිසේ ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන දැන් ඒක අනිත්‍ය සංකත පටිසම්පන්න වශයෙන් දකිනවා කියලා. එතකොට ප්‍රායෝගික පංචපාස්කන්ධය නේ දකින්න තියෙන්නේ. මම ලේබල් කරනකොට මගේ චේතනාවෙන් නිවන් මේක රූපය මේක වේදනාව මේක සංඥා මේක සංකාර මේක විඥානය කියලා ලේබල් කරන්නේ. ඒක මම මම ලේබල් කරන්නේ. ඒක මගේ චේතනාවෙන්ම. ඒතකොට මගේ චේතනාව තමයි එතන ප්‍රායෝගික චේතනාව උපාදාන ස්කන්ධය. මම ලේබල් කරන චේතනාව නෙමෙයි. මම ලේබල් කරන්න යන චේතනාව. ඒ චේතනාව එක තමයි එතන පංචමස්කන්ධේ ප්‍රායෝගික. එතකොට ඒක සිතුවිලට අහු වෙන්නේ ඒක අහු වෙන්නේ ප්‍රඥාවට. එතකොට එහෙනම් සිතුවිල්ලෙන් පංචමස්කන්ධය දකින්න බෑ. සිතුවිල්ලෙන් කරන්න පුළුවන් දේ තමයි යෝනිසමනසිකාරය. පංචමස්කන්ධය හම්බෙන්නේ ප්‍රඥාවට. සිතුවිල්ල හම්බෙන්නේ පංචපස්කන්ධය තුල තියෙන සිතුවිල්ල. චේතනාව තියෙන පංචපස්කන්ධය තුල. එතකොට එතනදී අපිට පංචපස්කන්ධය වෙන්නේ අපි පංචපස්කන්ධය කියලා ලේබල් කරන එක විතරයි කරන්නේ. එහෙනම් පංච සිතුවිල්ලකින් අපි යෝනිසමනසිකාරය කරනවා. යෝනිසමනසිකාරය කරනකොට අන්න ප්‍රඥාව තියෙනවා. ඒ ප්‍රඥාවට පංචපස්කන්ධය හම්බ වෙනවා. පංචපස්කන්ධය බව හම්බුනාම එතන සිදුවෙන දේ තමයි අනිත්‍ය සංකේත පරිසම්පන්න බව හම්බ වෙනවා. දැන් පංචවස්කන්ධය ඒක ඒක ඒක ආයි කල්පනා කරන්න දෙන්නේ මගටනේ හම්බෙන්නේ. අන්න ඒ ඒ බව හම්බ වෙනවා. ඒ බව හම්බුනහම ඒකෙන් සිත අයින් වෙලා අමොත්ත ධාතුව චිත්තම් ප්‍රසිද්ධ තියෙනවා. අමුත් ධාතු හිත පිහිටනවා. එතකොට එහෙනම් දැන් ඔක ලස්සන තේරුම් ගන්න පුළුවන් ආනාපානස සූත්‍රය. ඒකේ පෙන්නනවා ධම්මෝචි කරනවා කියලා. එතකොට ධර්මයන් කල්පනා කරන්න පෙළපෙනවා. එතකොට ඒ ඒ කරනකොට අර යොනිසමනසිකාර එක්කනේ යන්නේ. දැන් ඒක විග්‍රහ කරනවා රාහුල ස්වාමීන් වහන්සේට ආනාපානහත වඩන්න කලින් අනිත්‍ය සංඥා වඩන්න කියලා. රාහුල ස්වාමීන් වහන්සේට කියන්නේ ඒ කියන්නේ අපට නෙමෙයි අපට වඩා හැකියාව දහස් ගුණයකින් තියෙන මහා පුණ්‍යවන්ත බවක් තියෙන මහා භාග්‍යවන්ත බවක් තියෙන බෝධිසත්වයන්ගේ පුතා වෙච්ච සාරිපුත්‍ර සානන්සේ ගුරුවරයා වෙච්ච රාහුල ස්වාමීන් වහන්සේට කියනවා ආනාපානසති ඒක ටික කරන්න කලින් අනිත් අවස්ථාවේ කියලා මොකද්ද කරන්න කියන්නේ අනිත් සංඥා වඩන්න කියනවා අනිත් වුරුදු කරන්න. එහෙම කරාට පස්සේ තමයි රාහුල ස්වාමීන් වහන්සේට කියන්නේ ආනාපානසති හි විදර්ශනාව. හිතත් ආනාපානසති වැඩෙන විදිය. ඒතකොට අපට කොහොම හිතන්න ඕනේද අපි ස්වභාවෙත් එක්ක අපේ අපේ ස්වභාවයත් එක්ක. එහෙනම් එවැනි කෙනාට ඒතකොට කොච්චර හැකියාවක් තිබිලා තියෙනවද? ඒ ඒ විදර්ශනාවට යන්නේ. මොකද ප්‍රඥාවෙන් ප්‍රඥාවෙන් දකින දේ සිතුවිල්ලෙන් නෙමෙයිනේ. එහෙනම් අන්න යෝනිසමනසකාරය කරන්න පෙළවෙනවා ඊට පස්සේ. මේ ගොරෝසු මට්ටමින් අපි මුලින් ඉඳලා යෝනිසමනසකාරය කරන අන්න ටික ටික අනිත් එක මොකද්ද? අහුණාම සංකත බව පටිසම්පන්න මොකද්ද කියලා අහුවුනහම අර වගේ මට්ටමකට ගියාට පස්සේ මේ අහුවෙච්ච කෙනාට නේ ඒකනේ රාහුල ස්වාමීන් වහන්සේට කියන්නේ ඒක මුලින් කරන්න කියලා. රාහුල ස්වාමීන් වහන්සේට කියන්නේ අසුමහ ශ්‍රාවකෙක්, මහා භාග්‍යවන්ත කෙනෙක්, භද්‍ර සුන්දර කෙනෙක්, හැකියාවෙන් උපරිම කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේට කියන්නේ කරන්න කියලා. අපට ගොඩක් එනම් කරන්න වෙනවා. අපි කියන්නේ ඊට වඩා ගොඩාක් පහත් පිරිසක් නේ. සාවසන්නස් වගේ අපිට පුණ්‍යවන්ත බවක් නැහැනේ. හැකියාවක් නැහැනේ. එහෙනම් කොච්චර හැකියාවක් අපිට තියෙනවද? එතන එතන විදර්ශනා දකින්න. එතනේ සත්‍ය දකින්න. අපේ අපේ ගෝචර මට්ටමින් අපි එහෙනම් ප්‍රායෝගිකත්වයේ කරලා තියෙන්නට අන්න එයා ටික ටික ටික ටික එක කරන්න හුරු වෙන ප්‍රඥාවයි. ඒ කියන්නේ විචක්ෂණී කරන්න හුරු වුණ දැනදී ප්‍රඥාව වැඩෙනවා. අන්න වැඩිච්ච ප්‍රඥාවට ඒ සිහිය පිහිටවන ඉස්සල්ලාම තියෙන ඊළඟට ධම්මවිචි නෙමෙයි කරන්නේ. එහෙම තියෙන කෙනා ඉස්සල්ලාම කරන්නේ ධම්මවිචි නෙමෙයි. සිහිය පිටවන්නේ. සිහිය පිටවන්නේ නිකන් සිහියක් නෙවෙයි බෝධිංගයක් වෙන සිහිය. ඒක ආනාපානසති සූත්‍ර ලස්සනට විග්‍රහ කරනවා. දැන් සිහිය සිහිය පිටවුවන මුලින්ම ඒක විග්‍රහ කරනවා ආනාපානසති විග්‍රහයේදී. සතෝ වාස සති සිහියෙන් ආසස කරනවා සිහිය පිටවුවනේ. හැබැයි ඒක බෝධිංග සිහියක් නෙමෙයි. සිහිය පිටෙවි. සතෝ වාස සති සිහියෙන් ආසස කරනවා. ඒක මුලින් පිහිටෙව්වා. ඊට පස්සේ විග්‍රහ කරනවා ඒ සිහිය පිහිටින් බෝධි අංගයක් වෙන හැටි. බෝධි අංගයක් වුණ සිහිය. අන්න ඒ සිහිය ආවතනදී අන්න ප්‍රඥාවෙන් තමයි මේ කාරණා දකින්න ධර්ම විදම් විචක් කරන්නේ ප්‍රඥාවෙන්. ඒ දැන් සිහිය බෝධි අංගයක් වෙන විදිහට පිහිටනවාට පස්සේ මට දකින්න දෙයක් නැහැ. ප්‍රඥාව තමයි බෝධිංගයක් ඇට ඉස්මතු වෙන්නේ ධම්මවිචේදී. ප්‍රඥාවෙන් යන්නේ. ප්‍රඥාවෙන් පරිවිමර්ශනය කරන ප්‍රඥාවෙන්. හිතෙන් නෙමෙයි. ප්‍රඥාවෙන් පරිවිමර්ශනය කරන්නේ. ඒක ප්‍රඥාවෙන් පරිවිමර්ශනය කරන්න යමු වෙනවා. එහෙම යමු වෙන තැනදී අනිත්‍ය සංකත මාටි සම්පන්න වහමල අමත දහස හිත පිටනවා. අමත දහතු අමත චිත්ත අරකින් අයින් වෙලා අමත දහතු පිටනවා. එතකොට එහෙනම් ඒකට මූලිකව අපි තුල කොයි වගේ දෙයක් සිදු වෙලා තිබිය යුතුයිද? ඒ දේ සිදු නොවි රාවලසම වෙනසිට යන්න බැරි වෙලා තියෙනවා. එන් රාහුල ස්වාමීන් වහන්සේ අහන්නේ ආනාපාන සති වෙන දෙයක් විග්‍රහ කරලා තමයි ආනාපාන සති කියලා දෙන්නේ බුදුරණවහන්සේ. අනිත්‍ය සංඥාව ඊට පස්සේ ඒක අවසන්ට කියලා ඊළඟට තමයි ආනාපාන සති විග්‍රහ කරන්නේ. එතකොට බුදුරණවහන්සේ හිටපු පුත්‍රන් බෝධිසත්වයන්ගේ පුතා සාරිපුත් සාන්නසගේ ගෝලයා ඒ උත්තරයට ඒ විග්‍රහය කරා. එන කොච්චර හැකියාවක් ඒ උත්තරයට දිනු කරගන්න පෙන්නනවද ආනාපාන සතිය කියන්නේ ඒ සමාධියෙන් විදර්ශනා කරන්නේ. එතකොට එහෙනම් අපිට කොහොම හැකියාවක් තියෙනවද? මොකද එච්චරට මුලා වෙනවා. පුදුම මුලාවීමක් තියෙනවා. මොකද චේතනාවෙන් සිදු කරන දේ අපි හිතන ප්‍රඥාවෙන් සිදු වෙන්නේ කියලා. තව එකක් තමයි. එහෙම මුලා වෙච්ච අයට කියලා දෙන්න බෑ. මුලා වෙන මුලා වෙලා යම් කිසි විදිහකට යම් අධ්‍යයකයක්ම ලැබුව කෙනෙකුට කොච්චර බණ කිව්වත්, කොච්චර ධර්මයේ කිව්වත් කියලා දෙන්න බෑ. මොකද හේතුව එච්චර ප්‍රත්‍යක්ෂය. ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ සුණක්කට දුක්ටි. කියලා දෙන්න බෑ කියලා. මේ අරහත්ත්ව ප්‍රකාශ කරන රහත්ම විච්ඡයිත අරහත්ත්ව ප්‍රකාශ කරනවා. රහත් වෙලා නැහැ. බුදුරණවහන්සේලත් බෑ. එච්චරට මුලා වෙනවා. ඒ මුලා වීම පුදුම මුලා වීම. දැන් අපිත් දෙකත් කතා කරන ගොඩක් අය අපිට හම්බෙලා තියෙනවා. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද යාට වෙන කියලා දෙන විදියකුත් නැන්නේ. කරගන්න දෙයට හා කියන්න තමයි තියෙන්නේ. එච්චරට මුලා වෙනවා. එහෙනම් මේ මුලා නොවෙන්න කොහොම නුවණක් ඇති කරගන්න ඕනේද? එහෙනම් අපි ටික ටික ටික ටික වර්තමානයේ අපට හම්බෙන කාරණා ඔස්සේ මේ නුවණ වැඩින වැඩ පිළිවිද කරගෙන යන්න වෙනවා. නුවණ වැඩින වැඩ පිළිවිද කරගෙන ගියේ නැත්නම් සමාධියට ගිහිලා විදර්ශනා කරනවා කියන එක මුලාවක් විතරයි. මොකද ඒක කොහොමද කරන්නේ? චේතනාවෙන් චේතනාවෙන් කරන්න යන්නේ. චේතනාව මම මම කරන චේතනාවකින් කරන්න යන්නේ හිතෙන්. ප්‍රඥාවට කරන්න ඕනේ නැත්තේ. චේතනාව ප්‍රඥාපාස්කන්දේ හම්බෙන ප්‍රඥාවට. සිතවිල්ලට නෙමෙයි සිතවිල්ල කියන තැනම පංචපාස්කන්ද සකස් වෙලා. ඒ සිතවිල්ල හිතලායි පංචපාස්කන්දේ නම් කරන්න යනවා. බලන්න කොච්චරම සියුම් බවක් තියෙනවද විදර්ශනාවක් කියන එකට. මොකද විදර්ශනා කියන අපි පාලි සිංහල වචනයන්නේ විපස්සතිනේ වචනේ. විපස්සති. විශේෂයෙන් පස්සති දකින්නවා. ඒ කියන්නේ දකින්නවනේ. දකින්න දකින්නවා කියන්නේ දැන් ඇහෙන් දකින්නවා. ඇහෙන් දකින්න ඕනේ. දැන් අපිට රූපයක් දකිනවා. ඒක දැන් ප්‍රායෝගික අවස්ථාවක්. දැක්කා. ඒතර ඒ වගේ තමයි විපස්සති කියන්නේ. විශේෂයෙන් දැක්කා. එතකොට ඒ දකින්න එකක් තියෙනවා. ඒකෙන් තමයි දකින්න තියෙන්නේ. ඒ මොකද්ද? ප්‍රඥාව. විතක් විතක්කති කියන්නේ විපස්සති කියනවා. එතකොට ඒකෙන් දකින්න ඕනේ. විතරකේ කරනකොට විතරකේ තියෙන යෝනිසමන විචක්ෂණයේ තියෙන්නේ. පරීක්ෂණයේ තියෙන්නේ. ඒක යෝනිසමනසිකාරයට. පංචමාස්කන්ධයේ දකින්න ඕනේ. හැබැයි යෝනිසමනසිකාරය කරන්න ඕනේ. පටිසමුප්පාද පංචමාස්කන්ධය. පරිවිමර්ශනය කරන්න ඕනේ. දකින්න බෑ හැබැයි. ඒක විතර කිරීමක් කරන්න. ඊවර්ෂණය කිරීමක් කරන්න. දකින්න ප්‍රඥාව වෙන්න ඕන. අපි ඒක දැනගෙන අපි අපේ ප්‍රායෝගිකව හම්බෙන දේ ඔස්සේ යෝනිසමනසිකාරය කරන්න ඕනේ. එතකොට ප්‍රඥාව ඇති වෙනවා. මට ප්‍රඥාව ඇති කරගෙන මට බෑ මගේ යන්න. මගට හම්බෙන්නේ මං වැරදි කියලා. මගට හම්බෙන්නේ නිවන් මගට හම්බෙන්නේ මං වැරදි කියලා මිසක් මට නිවන් මග යන්න නෙමෙයි තියෙන්නේ. නිවන් මගට වැසගත්ත කියන්නේ මං වැරදි කියලා හම්බුණා. එහෙනම් විදර්ශනා කරනකොට සත්‍ය දකිනකොට හම්බ වෙන දේ තමයි මං විදර්ශනා කරනවා නෙමෙයි. විදර්ශනාවේ මං වර්ධි බව හම්බ වෙනවා. විදර්ශනාවේ මං වර්ධි බවයි හම්බෙන්නේ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන තුළ ඒක මම කියලා හම්බ වෙනම වැරදි බව හම්බ වෙනවා විදර්ශනාවේදී. අන්න නිවන් මඟ හම්බ වෙනවා. බලන්න අපිට කොච්චරනම් තියෙනවද මේ යෝනිස මනසිකාරයේ මේ ප්‍රායෝගික ප්‍රතිපදාව අතිපට්ඨානේ මේ හැම එකම පුරුදු කරන්න කොච්චර යෝනිස මනසිකාරයක් ඕනද? කොච්චර නුවණක් ඕනද? ඉතින් ඒ නිසා ඒ විදිහට කල්පනා කරලා අපිට ප්‍රායෝගිකව හම්බෙන කාරණාව විචක්ෂණයක් කරන්න උත්සාහ කරන්න බුදුරණවහන්සේ පෙන්වපු ක්‍රමයක තේරුම් ගන්න. තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ සමහර දැන් ඔය මේ ධර්මය අහනකොට සමහර අයගේ මතයක් හැටියට කියනවා මේ ඇස අනිත්‍ය දුක්ඛයි අනාත්මයි රූපය අනිත්‍ය දුක්ඛයි අනාත්මයි විඳීම හඳුනා ගැනීම චේතනාව අනිත්‍ය දුක්ඛය අනාත්මයි වශයෙන් වචනයෙන් පුරුදු කළ පරියට මේක කරන්න බෑ කියලා ඔබ වහන්සේ ඒ ගැන මොකක්ද කියන්නේ කියලා තව ටිකක් විස්තර කරලා කියනවා මම හිතන්නේ අපි හැමෝටම වැදගත් වෙයිද සංසන්න සාමයෙන්. තිරුවන් සරණයි. අනිත්‍ය කියන්නේ වචනයක්. ඒ කියන්නේ අපට භාෂාවෙන් හම්බෙන වචනයක්. දුක හම්බෙන වචනයක්. අනාත්ම හම්බෙන වචනයක්. හැබැයි වචනෙන් දෙන්නේ ප්‍රායෝගිකත්වයක්. දැන් අපට ඕන දෙයක් පුළුවන් වචනෙන් හුරු කරලා ඒක සිතට කාවත් ගන්න කියන්නේ. අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා කාවත් ගන්න පුළුවන්. නමුත් බුදුරණවහන්සේ අනිත්‍ය බව නිකන් විග්‍රහ කරන්නේ නෑනේ. සබ්බේ සංඛාරා අනිච්චාචදා පඤ්ඤායි පස්සති. අනිත්‍ය බව සංඛාරයක හම්බෙන්නේ ප්‍රඥාවට. අනිත්‍ය බව විතර කෙර හම්බෙන එක නෙමෙයි සිදුවිය යුත්තේ. අනිත්‍ය බව විතරකයකට හම්බ වෙන එක නෙමෙයි සිදුවිය යුත්තේ. අනිත්‍ය බව ප්‍රඥාවට සංකාරයේ හම්බෙන්න ඕනේ. ඒ කියන්නේ සංකාරයේ අනිත්‍ය බව ප්‍රඥාවට හම්බෙන්න ඕනේ. සංකාරයේ දුක බව ප්‍රඥාවට හම්බෙන්න ඕනේ. ධර්මයේ අනාත්ම බව ප්‍රඥාවට හම්බෙන්න ඕනේ. බුදුන් වහන්සේ එහෙම කියන්නේ. අපි විතරක කරනකොට ඒ වචනේ පාඩම් හිටිනවා. ඒ වචනේ මතක හිටිනවා. එච්චර වෙන්නේ. ඒක නෙවෙයි හැදයක් වෙන්නේ. ඒ වචනේ මතක හිටිනවා, ඒ වචනේ පාඩම් හිටිනවා. හැබැයි බුදුරණවහන්සේ කොතනකවත් කියලා නෑ අනිත්‍ය හිතෙන් දකින්න කියලා, කල්පනාවෙන් දකින්න කියලා. බුදුරණවහන්සේ පෙන්නන්නේ සංස්කාර අනිත්‍යයි කියලා ප්‍රඥාවෙන් දකින්න කියලා. සංස්කාර දුකයි කියලා ප්‍රඥාවෙන් දකින්න කියලා. ධර්මයන් අනත්තයි කියලා ප්‍රඥාවෙන් දකින්න කියලා. ප්‍රඥාව ඇති කරගන්න විදියක් වෙනම කියනවා. යෝනිසෝමනසිකාරය. යෝනිසෝමනසිකාරය කියන එක මොකද්ද කියලා හෙව්වොත් ඔන්න තව ප්‍රශ්නයක්. බුදුරණවහන්සේ පෙන්නනවා පරතෝච ගොහසෙන් ඇහෙන්නේ අනුන්ගෙන් ඇහෙන්නේ සද්ධර්මයේ. යෝනිසමනසිකාරය තමා තුළ තියෙන එක, ඇති වෙන එක. දැන් අපි යෝනිසමනසිකාරය මොකද්ද කියලා ඒක කරන්නේ ඒක කිරීමට මොකද්ද කරන්න ඕනේ කියලා හෙව්වොත් එහෙම ඒ අහපු කෙනාට පෙරලා ලැබෙන්නේ කනට ඇහෙන්නේ අනුන්ගෙන් යෝනිසමනසිකාරයද අනුන්ගෙන් ඇහෙන්නේ සද්ධර්මයේද? අනුන්ගෙන් ඇහින්නේ පරතෝ ගොහසෙන් එන්නේ යෝනිසමනසිකාරය නෙමෙයි. සද්ධර්මයේ ආයෙත් එන්නේ. යෝනිසමනසිකාරය මොකද්ද කියලා හෙව්වත් ඇහෙන්නේ යෝනිසමනසිකාරය නෙමෙයි ඇහෙන්නේ. ධර්මයේ මොකද්ද ධර්මයයි ඇහෙන්නේ. යෝනිසමනසිකාරය මොකද්ද කියන විග්‍රහය අනුන්ගෙන් ලැබෙන ධර්මයක්. පරතෝ ගොහසයක්. ඒත් යෝනිසමනසිකාරය හම්බෙන්නේ නැහැ. යෝනිසමනසිකාරය ආධ්‍යාත්මිකංගය. ඒකයි බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ අර ලෙඩු තුන්දෙනෙක් උපමා කරලා එක ලෙඩෙක් ඉන්නවා සත්‍ය බුදුබණ මහනවා අවබෝධ කරන්නේ. ඒ කියන්නේ එක ලෙඩෙක් ඉන්නවා හොඳටම බෙහෙත් ගන්නවා. ලෙඩේ සුව වෙන්නේ නැහෙනේ. එක්කෙනෙක් ඉන්නවා බෙහෙත් ගත්තොත් විතර සුව වෙනවා. එතකොට එක්කෙනෙක් ඉන්නවා බුදුබණමයි අහන්නේ. සත්‍ය බණමයි අහන්නේ. කොච්චර ඒවත් අවබෝධ කරන්නේ නැහැ කියන බුදුරණාහන්සේ. ඇයි ඒ? යොනිසමනසිකාරයේ හැකියාව නැහැ. ඇතුලේ නැහැ. තව එක්කෙනෙක් ඉන්නවා බුදුබණ අහනකොට යොනිසමනසිකාරය උපදිනවා. එයා අවබෝධ කරනවා. අනිත් කෙනෙකුට බෑ. පොදුවේ සමස්තයක් වශයෙන් ඔක්කොට බෑ. ඒකට ඇතුළත යන්නේ තියෙන්න ඕනේ. ඒකනේ බුදුරණවහන්සේ පිටිපස්සෙන් බුදුරණවහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා උපසම්පදා වෙලා සිල් රැකමින් යන උපස්ථාන කරමින් යන භික්ෂුවර නිගන්ඨිකට කියනවනේ අන්න රහතන් වහන්සේ නමක් කියලා. බුදුරණවහන්සේ කොච්චර අනුකම්පාවක් ඇද්ද ඒව නිදහස් කරන්න. නිදහස් වෙන්න උදව් කරන්නේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා උපස්ථානක් කරගෙන යන කෙනාට තම තීන් නිරයන්නේ. ඇයි? කොච්චර මෙව වුණත් අවබෝධ කරන්න බෑ. ඇතුළත සංගෙ දියෙන්න ඕනේ. කොච්චර ළඟ හිටියත් බෑ. මොනවා කරත් බෑ. කොච්චර හෙව්වත් බෑ. හැබැයි අහලා ඒක හරීම කියලා දැනගෙන ඉන්න කෙනාට ඊළඟ ජීවිතේ කරේ පුළුවන්. ඒක නිසා ඒක හොඳට අපි කල්පනා කරන්න ඕනේ. විතරකයකින් නෙමෙයි මේක කරන්න තියෙන්නේ. මොකකින්ද? විතරකින් යෝනිසු මනසිකාරයයි ප්‍රඥාවෙන් දැක්මයි. එහෙනම් ප්‍රඥාවෙන් දැකීමට යොමු වීමට යෝනිසු මනසිකාරයෙන් විතරක විතරකේ යෝනිසු මනසිකාරයකට විචක්ෂණයක් කරන්න ඕනේ. ඒකව ප්‍රඥාය තියෙනවා. එහෙනම් අනිත්‍ය කියන කාරණා වචනයක් කියලා දන්නේ නැහැ. අනිත්‍ය බව හම්බෙන්න ඕනේ. අනිත්‍ය බව හම්බෙන විචක්ෂණිය. ඔන්න ඒක ලස්සට විග්‍රහ කරනවා මේ පාරමිලේක සූත්‍රය. කියන්නේ අනිත්‍යයි කියලා කියන්නේ ස්ථිර නෑ. ඒ කියන්නේ හේතු නිසා හටගත්ත. එහෙනම් අනිත්‍ය බව කියන්නේ හේතු නිසා හටගන්න බවක් හම්බ වෙන්න ඕනේ. අන්න දැන් අපට හම්බ වුණා දැන් ඉතින් ලස්සන විග්‍රහ කරන පුතඥයා ඉඳලම ඒ කියන්නේ සක්කාදිටියෙන් තියෙන කෙනා රූපේ මම කියලා ගත්ත සංස්කාරයක්. ඒක සකස් වෙච්ච දෙයක්. මේ සකස් වුණේ ඇයි? සකස් වෙච්ච හේතුව හෙව්ව හම්බුණා නම් අර සකස් වෙච්ච හේතුව කල්පනා කරනවා. සකස් වෙච්ච හේතුව ඒ සූත්‍රය විග්‍රහ කරනවා අවිද්‍යාසහගත ස්පර්ශයෙන් හටගත්ත වේදනාව සතුටින් පිළිගත්ත නිසා මේ සංස්කාර හටගත්තා. එහෙනම් කල්පනා කරන්න ඕනේ මොකද්ද? ඒ සංස්කාර අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා නෙමෙයි. ඒ සංස්කාර ඇති වුනේ හේතුව මොකද්ද කියලා කල්පනා කරන්න ඕනේ. කල්පනා කියන්නේ නිකන් විතරක්යක් විතරක් නෙමෙයි. ඒක ප්‍රායෝගිකව හම්බෙන විදිහට කල්පනා කරන්න ඕනේ. එතකොට අන්න හම්බෙනවා මෙන්න මේ හතරින් පිළිගත්තා ඒ වේදනාව ස්පර්ශයෙන් හටගත් අවිද්‍යාව නිසා මෙන්න මේ කල්පනාව හේතු හම්බෙන විදිහට කල්පනා කර කර ප්‍රායෝගිකව යන්නට ඕනේ. එතකොට අන්න කල්පනාවක් එනවා. ඒ ඒ කල්පනාවට තමයි අනිත්‍ය කියන්නේ. ඒ ස්ථිර නැහැ කියලා දැන් හම්බෙනවනේ. ඔය ඔය අනිත්‍ය කියලා කල්පනා කිරීම. වචනේ නෙමෙයි කල්පනා කරන්නේ. වචනේ නෙමෙයි කල්පනා කරන්නේ අර හම්බෙච්ච සංස්කාර ස්ථිර නැහැ කියන එක දැන් හම්බෙන්නේ. ඇයි ඒ සංස්කාරය හටගත්තේ තණ්හාවෙන්, ඒක හටගත්තේ වේදනාවෙන්, ඒක හටගත්තේ ස්පර්ශයෙන්, ඒක හටගත්තේ අවිද්‍යාවෙන්. දැන් මේ හේතු ටික කල්පනා කර කර යනකොට හම්බෙච්ච සංස්කාරය මොකක් බවට සම්බෙන්නේ? අනිත්‍යයි කියලා. ප්‍රඥාවට ඒක හම්බෙන්න ඕන ඊට හම්බෙනවා. එතකොට ඒක අනිත්‍ය හම්බෙච්ච ගමන් දුක හම්බෙන්නේ. නැත්තම් හම්බෙන්නේ නැහැනේ. බුදුරණස පොතන කොච්චර නැහැනේ එහෙම. පුජ්‍යලයක් විඳින දුකක් ඉස්සලා තියෙනවා. බුදුරණවහන්සේ මෙතන කියන්නේ පුජ්‍යලයක් විඳින දුකක් නෙමෙයි. ප්‍රඥාවට හම්බෙන දුකක් නේ. දැන් තිරසනාට දුක තේරෙනවානේ. බුදුරණවහන්සේ පින් තිරසනාට තේරෙන දුකක් නෙමෙයිනේ. අපට තේරෙන දුකකුත් නෙමෙයි. බුදුරණවහන්සේ පෙන්වන්නේ ත්‍රිලක්ෂණයේදී ප්‍රඥාවට වෙන දුක. හැබැයි ආර්ය සත්‍ය මුලින්ම විග්‍රහ කරන අපට අපට තේරෙන දුක. ඒ දුක්ඛ දුක. නැත්තම් ඉවර නාම දුක. තන සංකාර දුක තියෙන්නේ ප්‍රඥාවට. එහෙනම් මේ ප්‍රඥාවට වෙන සංස්කාර දුක හම්බෙන්නේ ප්‍රඥාවේ ඕනේ. එතකොට දැන් මේ විදිහට අනිත්‍ය වශයෙන් කල්පනා කරගෙන යනකොට හේතුඵල වශයෙන් මේක හොයාගෙන යනකොට දැන් අනිත්‍ය වශයෙන් කල්පනා වෙන්නේ. අනිත්‍ය කල්පනා වෙද්දී ප්‍රඥාවට මේ අනිත්‍ය ටික ටික ටික ටික හොයාගෙන යනකොට විමර්ශනයේ අනිත්‍ය බව විතරකයෙන් චුට්ටි චුට්ට තේරෙන පටන් ගන්නවා. ඒ කියන්නේ විතරකයෙන් පොඩ පොඩ හම් වෙනවා ප්‍රඥාව චුට්ටි චුට්ට වැඩි වෙන නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය දැන් එතනදී ඊට පස්සේ අනිත්‍ය බව අනිත්‍ය බව කල්පනා කරන්න ඕනේ. අනිත්‍ය බව කියන්නේ අනිත්‍ය වචනේ කල්පනා කරන එක නෙමෙයි. අනිත්‍ය කියන අනිත්‍යයි කියලා විග්‍රහ කරේ වචනයක් අර්ථයකට විග්‍රහ කරේ. ඒ අර්ථේ අන්න ඒ සංකාරය ඇති වෙන්න හේතු ටික කල්පනා කරගෙනනකොට හම්බෙන අනිත්‍ය බව. කල්පනාව අනිත්‍ය බව තමයි කල්පනා කරන්නේ දැන්. එතකොට අන්න ප්‍රඥාව ටික ටික උදා වෙනවා. හැබැයිවට අනිත්‍ය බව දකින්න අවශ්‍ය කාරණාව දැන් ඇති වෙනවා යෝනිසමනසිකාරයත් එක්ක. ඊට පස්සේ දැන් මේ කල්පනා කර කර යනකොට මේ සකස් වෙච්ච දුකක් කියන එකනේ හම්බෙන්නේ. දුක්ඛ දුක මට හම්බෙච්ච දුක්ඛ දුක නෙමෙයි. ඒ සංඛාරයක්. ඒ සංඛාර දුක. ඉපරවීම නෙමෙයි. දැන් අපට එපා වීමට ඉතන දුක කියලා ගන්නේ. බුදුරණස් දුක් තුනක් කියනවා. සංඛාර දුක්ඛ, විපරණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ. ඒක දුක්ඛ දුක්ඛයි විපරණාම දුක්ඛයි අපට එපා වෙච්ච දෙයක් එක ඉන්නේ. දුක්ඛ දුක්ඛ එපා වීම විපරණාම දුක්ඛ වෙනස් වීමකට ගන්න දුක. දැන් සංඛාර දුක්ඛේදී බුදුරණස් කියන්නේ දකින්න කියලා අනිච්ච දුක්ඛ නැමෙන්නේ. ප්‍රඥාවෙන්. දැන් එහෙනම් මේ විදිහට අනිත්‍ය හොයාගෙන යනකොට අනිත්‍ය නිසානේ දුක. නිකන් නෙමෙයි නිකන් අනිත්‍ය නිසා නම් දුක අනිත්‍ය බව හම්බෙන්න ඕනේනේ. අනිත්‍ය බව හම්බෙද්දී හම්බෙන්නේ සංඛාර දුක. ඒ ප්‍රවච්ච දුක නෙමෙයි. මේ අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ. ස්ථිර නැත්තේ ඇයි? මේ සකස් වීමක් තියෙන්නේ. සකස් වීම නම් මොදයක්. එපා වීම කියන එක නෙමෙයි සකස් වෙච්ච දෙයක්. ඒකයි දුක. එපා වීම නෙමෙයි එපා වීම මනින්නේ මම. මෙතන තියෙන්නේ සකස් වීමට කියන නිර්වචනයක්. අන්න දුක. ඒකත් දැන් ඔන්න ප්‍රඥාවට හම්බෙන අනිත්‍ය වෙනදී. දැන් කල්පනා කරන්න හොයාගෙන යන්නේ ඒක. ඊළඟට හම්බෙන්නේ මොකද්ද? මම කියලා ගැනීම වැරදි කියලා. සංකාරණත්ත නැහැ. ධම්මය නැත්ත. උදොන්නද කොතනකවත් කියන්නේ සංකාරණත්තා කියලා. සංකාරණත්තා කියන්නේ යොදන්න බෑ වැරදි. සංකාරණත්තා කියලා කිව්වොත් ඒ ඒ කියමන වැරදි. ගැලපෙන්නේ සංඛාර කියලා යොදන්නේම පුජ්‍යරිය කියන කාරණාව එක. නිකන් සංඛාර කියලා යොදන්නේ සංස්කාර අවිද්‍යාවත් එක්කනේ තියෙන්නේ. ඒක සංකාරණත් වෙන්නේ කොහොමද? සංකාරණත් වෙන්නේ ඒ සංකාර කියලා කියන්නේ මම කියලා පදනමක් නැත්නම් මොඩකමක් එක්ක සංකාර හම්බෙන්නේ. ධම්මයි අනත්තා. ඒ සංස්කාරයේ ක්‍රියාවට දැකපු තැනදී එතන මම කියලා ගැනීම සුදුසු නෑ. අන්න අනාත්මය හම්බෙනවා. සංකාර නෙවෙයි අනත්තා. ධම්මා අනත්තා. අන්න ඒකත් තමයි ප්‍රඥාවට. ඉතින් ඔන්න ඔහේ විග්‍රහය තමයි ත්‍රිලක්ෂණي අපට හම්බෙන්නේ නැත් අපි මේ කල්පනා කරන වචනයක් විතරක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියපු විදිහටම අපට තේරෙන විදිහට නැතුව අපට වැඩෙන විදිහට නැතුව අපට කල්පනා කරන්න පුළුවන් විදිහට නැතුව බුදුන් වහන්සේ කියපු විදිහට බලන්න ඕනේ. මොකද අපට තේරෙන්නේ අපට ගැළපෙන්නේ අපට වැඩෙන්නේ විද්‍යාවෙන් නෙමෙයි අවිද්‍යාවෙන්නේ. මෝඩකමටනේ අවිද්‍යාව කියන්නේ මෝඩකමනේ. මෙච්චර කාලයක් ආවෙත් මෝඩකමේ. දෙයන්නේත් මෝඩකමේ. දැන් තේරෙන්නේත් මෝඩකමට. විද්‍යාවට යමක් විග්‍රහ කරේ එක්කනයි. බුදුරණවහන්සේ. එහෙනම් විද්‍යාවට විග්‍රහ කරපු දෙන්නේ හරි. මොඩකමට ගැලපෙන දේ වැරදිනේ. විද්‍යාවට විග්‍රහ කරපු දේ එක්ක විතරක් බලන්න ඕනේ. ඒ තමයි බුද්ධ වචනේ. බුද්ධ වචනේ එක්ක විතරයි බලන්න පුළුවන්. අනිත් ඔක්කොම මොඩකමට හම්බෙච්ච ප්‍රත්‍යක්ෂ. මොඩකමට ගැලපෙන දේවල්. මොඩකමට හරියන දේවල්. බුදුරණන් වහන්සේ පෙන්නපු දේ විද්‍යාවත් එක්ක විග්‍රහ කරේ. බුදු කෙනෙකුගේ හැකියාව ඒක. එහෙනම් අපි හැම එකක්ම බලන්න ඕනේ. මට හිතන විදියට නෙමෙයි, මට ගැළපෙන විදියට නෙමෙයි, මට වැඩෙන විදියට නෙමෙයි, මට පුරුදු කරන්න පුළුවන් විදියට නෙමෙයි බුදුරණවහන්සේ කිව්ව විදියට. මොකද මට ගැළපෙන්නේ, මට පුරුදු වෙන්නේ, මට වඩන්න පුළුවන්, මට ලස්සනට තේරෙන්නේ, ඔක්කොම තේරෙන්නේ මගේ අවිද්‍යාව, මගේ මෝඩකම. ඒකත් එක්ක ඔක්කොම තියෙන්නේ. එහෙනම් මෝඩකමට හම්බෙච්ච ඔක් දේවල් ඔක්කොම. බුදුරණවහන්සේ කිව්ව විදියට මෙහෙව්වොත්. බුදුරණවහන්සේ කිව්වොත් මට ගැළපුණට වැඩක් නැහැ. දැන් බුදුරණවහන්සේ කිව්වොත් ගැළපුණේ මටනේ. මම ඉන්නේ. මම ඉන්නේ අවිද්‍යාවේ. බුදුරණවහන්සේ කිව්වොත් විතරයි. බුදුරණවහන්සේ කියපු දේ බලනකොට මට ගැළපෙන්නේ නැහැ. මම වැරදි කියලා යම්ෙන්නේ. සක්කාදිටින් දුර වෙන්නේ. මම කියලා වැරදි කියලා හම්බෙන්නේ. බුදුරණවහන්සේගේ ධර්මය අහනකොට ඒක මට ගැළපුණොත් වැරදි. මොකද මට ගැළපුණේ මං හරි නිසානේ. බුදුරණවහන්සේ ධර්මය අහනකොට ඒ ධර්මයට අනුව කටයුතු කරනකොට සිදුවෙන්නේ මට ගැළපුණාත් නෙමෙයි. මට තේරුණාත් නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මය හදි ප්‍රායෝගිකව සිදුවෙන්නේ මම වැරදි කියලා. ප්‍රායෝගික රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච පාස්කන්ධයේ මම කියලා ගැනීම වැරදි කියලා හම්බෙනවා. සිතවිල්ලෙන් නෙමෙයි ප්‍රඥාවේ. සිතවිල්ල කියන්නේ චේතනාවන්නේ. ඒ චේතනාවනේ ප්‍රායෝගික පංචපාස්කන්ධේ. චේතනාවට නෙමෙයි. ප්‍රායෝගිකව ප්‍රතිපන්නව හම්බෙන්නට ඕනේ. මම වැරදි කියලා. බුදුරණවහන්සේ ධර්මයේ හද්දී. මම හරිනම් සක්කාදිට්ඨිය වැඩෙනවා. මට ගැලපුණා නම් සක්කාදිට්ඨිය වැඩෙනවා. මට තේරුණා නම් සක්කාදිට්ඨිය වැඩෙනවා. මම වැරදි නම් මට තේරෙන්නේ නැත්නම් මට ගැලපෙන්නේ නැත්නම් එකම දේ හරි බුද්ධ වචනේ නම් මම වැරදි බව ප්‍රත්‍යක්ෂයෙන් හම්බෙනවා. ප්‍රත්‍යක්ෂින් මම වැරදි කියලා හම්බුනේ. ප්‍රත්‍යක්ෂව මගේ මම කියලා ගත්ත එකේ රූප වේදනා සංඥා සංකාර විඥාන වැරදි. ඒ කියන්නේ මේ කරුණ ටික ඔක්කොම අර උදාහරණ හැටියට දැක්කා. මම කියලා ගන්නෙ නෑ. අන්න ඒ ප්‍රතිපදාව හම්බ වෙනවා. ඒ කියන්නේ පංචපාස්කන්ධය තේරුම් ගන්න කියන්නේ අපි. නිවන් මාර්ග හම්බෙන්නේ. පංචපාස්කන්ධය තේරෙනකොට නිවන් මාර්ග හම්බෙන්න ඕනේ නැත්තේ. නිවන් මාර්ගයේ මූලාරම්භයේ සක්කාය දිට්ඨි දුරු වෙන එක. සක්කාය දිට්ඨි දුරු වෙන ප්‍රතිපදාවේ මූලාරම්භයේ සක්කාය දිට්ඨි දුරු වීම ප්‍රතිපදාව. සබ්දානුසාරී කියන්නේ. ධර්මයේ මුල් තැනම හම්බෙන්න ඕනේ නැත්තේ. සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව. දුරු වෙන සෝතපන්නවා වෙන්නේ. ප්‍රතිපදාව මාර්ගයේදී. සෝතපන්න මාර්ගයේ සද්ධානුසාරී. එතනදී හම්බ වෙනවනේ සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව. ඒ කියන්නේ මම වැරදි බව මුලින්ම මට පහරක් වදින්න ඕනේ. මොකක් ආද්දිද? බුදුබණ හරදී. එහෙම නොවුනොත් බුදුබණ අහලා නැහැ. අවිද්‍යාවෙන් යුක්ත, මෝඩකමින් යුක්ත, මගේ රාමුට ගැලපෙන දේ මම කර කර ඉන්නවා. ඒ ඒ දේ දිගටම කරගෙන ආවා. බුදුරුන්ට පැහැදිලිම ඇති වුණේ. බුදුරුන්ට පැහැදිලිම ඇති වුණොත් දුරු වෙන්නේ සක්කාය දිට්ඨිය. ඉතින් ඒ නිසා ඒ කරුණ හොඳට කල්පනා කරන්න. දරවසන්න. සත්‍යවන්තන ස්වාමීන් වහන්සේ මේ දැන් අනිත්‍ය දකින්න කියන්නේ ප්‍රඥාවෙන් ඒ කියන්නේ සංස්කාරය සකස් වීම පරිසම්පන්න සකස් වෙන දකින්න කියලා කියන්නේ දැන් ගිරිමානන්ද සූත්‍රයේ කියනවා අනිත්‍ය සංඥාවයි සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥාවයි කියලා. එතකොට ඒ ඒ දෙකේ වෙනස මොකක්ද ස්වාමීන් වහන්සේ? ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න තෙවසන්නයි. තෙරුවන් සරණයි. අපි ඒක හොඳට කල්පනා කරන්න නම් මොකද හේතුව බුදුන්වහන්සේ කියපු කාරණාවක්නේ. මුලින්ම කියන අනිත්‍ය සංඥාව භාවිත කරන්න කියලා. ඒ කියන්නේ රූපය මට මතක හිටියේ මට දැන් සූත්‍රේ බලන්න මට මතක පංචඋපාස්කන්ධය වෙන්න ඕනේ ආයතන ද පංචඋපාස්කන්ධයද කියලා මට හරි මතක නෑ කොහොමරි අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න හරි දකින්න හරි මොකක් හරි තියෙන කියන්නේ අනිත්‍ය කියන කාරණා අපි කලින් කතා කරේ අනිත්‍ය කියලා හැම වෙලේම වචන නෙමෙයි වචන විතරකයක් නෙමෙයි අනිත්‍ය බව මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. අනිත්‍ය බව මෙනෙහි කිරීම කියන්නේ ඉස්තර නැති බව මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. එතකොට එතනදී පුජ්‍යලයක් අපි කරන්ද පෙළඹෙන එක. කියන්නේ යමු වෙන්නට ඕනේ. යමු වෙනවා කියලා කියන්නේ ප්‍රඥාව උදා වීමට සිහිය යොමු කරලා අපි මුලින්ම පංචේපාස්කන්ධය මොකද්ද කියලා තේරුම් අරගෙන මේක අනිත්‍ය ස්වභාවයක් කියලා අනිත්‍ය ස්වභාවය ප්‍රකට වෙන විදිහට හේතුවකින් හම්බෙච්ච ඵලයක් බව වෙන විදිහට කල්පනාව යොමු කරමින් ඒ දේශනාව යොමු වෙනට ඕනේ. එතකොට ප්‍රඥාවෙන් තමයි ඒක හරියටම දකින්නේ. හැබැයි දකින්ද අර යෝනිසමනසිකාරයේ උදා වෙනවා. මොකද යෝනිසමනසිකාරයේ උදා වුණොත් දකින්නෝනේ. යෝනිසමනසිකාරයේ උදා වුණොත් අනිවාර්යෙන් දකින්නවා. බුදුරණවහන්සේට පෙන්නනෝනේ. අරුණ උදාවනවා වගේ කියලා. ඒතරම් දකින්න. එහෙනම් දකින්නට ඒක උදා වෙන්නට ඕන. එතකොට දකින්නවා. එහෙනම් අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා හොයන්න පටන් ගන්න වෙනවා. අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා හොයන්න පටන් ගන්න වෙනවා වචනේ තුලින් විග්‍රහ කරපු ප්‍රායෝගික අනිත්‍යභාවය. ඊළඟට සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා කියන එකේදී පැහැදිලි කරනවා අට්ඨියේදී හරයි දිගුච්චති කියලා කියන්නේ අලුතින් හිතන කරනාවක් එක නෙමෙයි කියන්නේ. එතකොට එතනදී කියනවා සියලු සංස්කාර අනිත්‍ය වශයෙන්. ඒ කියන්නේ සංස්කාර බවත් හම්බෙලා. සියලු සංස්කාර, සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා. සංස්කාර බවත් හම්බෙලා. සංස්කාර බව හම්බුණා කියන අනිත්‍ය බවත් හම්බෙලා. එතකොට මේ ආපව කරන්න අවශ්‍යතාවයක් කියන්නේ අනිත්‍ය සංඥාවක් වඩන්න කියන අවශ්‍යතාවයක් දෙන්නේ අනිත්‍ය බව කල්පනා කරන්න කියන්නේ අනිත්‍ය බව කියන වචනේ නෙමෙයිනේ කලින් කල්පනා කරන්න ඕනේ කල්පනා කරන වචනේ නෙමෙයි කල්පනා කරන්නේ මොකද්ද අනිත්‍ය බව කියන්නේ මොකද්ද කියන එක අනිත්‍ය කියන්නේ මොකද්ද කියන එක මිස අනිත්‍ය වචනේ නෙමෙයි එයාට පාරලයක සූත්‍රයේ තියෙන ක්‍රමයට කල්පනා කරන්න වෙනවා. එතකොට මේ වචනේ තුලින් දුන්න අර්ථය තමයි කල්පනාවේදී හම්බෙන්නේ. අන්න ඒක කරගෙන යනකොට ප්‍රඥාව තුලින් සංස්කාරය බොම හම්බුනේ. දැන් අතන විග්‍රහ කරන සම්පූර්ණ සංස්කාර අනිත්‍යයි කියලා. එතකොට ඒක එතන ප්‍රඥාව තමයි. වෙන දෙයක් නෙමෙයි. සියලු සංස්කාර සබ්බේ සංකාරයසු අනිච්ච සංඥා අට්ඨේතර ඔය විදිහට තමයි මතක තියෙන්නේ සම්පූර්ණයෙන් මතක මතකනේ අට්ඨේතරයි කිව්වොත් එතකොට මේ ඒ විදිහට සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් ප්‍රඥාවට හම්බුනාම يعني එතන විද්‍යාවෙන් හටගටි දෙයක් හම්බ වෙනවනේ. ඒක පවත්වන්නට යාට ඕනකමක් තියනවද? ඒක අයින් කරන්ත ඒක දුරු කිරීමට යොමු වීමක් තියනවද කියලා බලන්න වෙනවා. බොරුවක් නම් පවත්වන්න ඕනකමක් වෙන්නේ නේ. එතකොට සත්‍ය දකිනකොට හරියට ඒක අයින් වෙන්න කැමැත්ත තියෙන්නේ. ඒ කියන්නේ අට්ඨියදී හරාජ දිගුච්ඡති. බොරුවක් බොරුවක් නම් බොරුව පවත්වා ගන්න කැමැත්තෙන්නේ අන්න ප්‍රඥාව උදා වුණාට පස්සේ ප්‍රඥාවෙන්ම ඒක හරියටම පිළිහිටියට පස්සේ ආයි මානසික කාර්යයක් කරලා හොයන්න දෙයක් නැහැ. අන්න ඒකෙන් අයවත් වෙනවා. දැන් අර මොකද අට්ඨකනාගරාදී සූත්‍ර තුලදී පංචපාස්කන්ධය අනිත්‍ය වශයෙන් සංකත වශයෙන් පරිසම්පන්න වශයෙන් දකිනකොට මොකද හිතන්න දෙයක් නැහැ සමාධියක නින්නේ. මොනවා ප්‍රඥාවෙන් ඒක දකිනකොට චිත්තම් පටිවාපේති. අයින් වෙනවා. අමත දහසිත පරි අමතාය ධාතුයයි චිත්තම් පරිදති අමෘත දහසිත පිහිටනවා ඇයි අන්න අරක අට්ටියස හරායත jigucchiki ඇයි මේ සංස්කාරය ඒක ඊළඟට මම කරගන්නත් ඒක ඉන්න යමු යමක් වෙන්නේ නැහැ සත්‍ය දකිනකොට ක්‍රමානුකූලව ඉදිරියට යනවා ඊට පස්සේ ඒක සමාධියත් එක්ක යනකොට කියන්නේ නුවණින් යුක්තව සමාධියට ගිහලා සමාධියත් එක්ක යනකොට ඒක මාර්ගයේදී ඒක වැඩෙනවා ආනාපාන හති සූත්‍රයක ලස්සනට විග්‍රහ කරනවා මාර්ගයේදී ක්‍රමානුකූලව වැඩි නැහැ මුලින් කරන්න වෙනවා. කරන්න වෙන්නේ අනිත්‍ය කියලා හිතන එක නෙමෙයි. ප්‍රඥාවෙන් දැකීමට අනිත්‍ය සංකාර බව සංකාර වෙන හැටි හේතු වශයෙන් හොයාගෙන යනකොට දුක පිරිසිදු හොයන්නනේ තියෙන්නේ. එතකොට නම් දුකක් කියලා සංස්කාරයක් කියලා තේරුම් අරගෙන නුවණට අපිට ගැළපෙන විදිහට අපිට ආපු ධර්මයට අනුව තේරුම්ගත් විත්ති නිච්චානක්ඛන්ති ධම්ම නිච්චානක්ඛන්තිට අනුව ඒක ඒ විදිහට තේරුම් අරගෙන දැන් දුක දුක ප්‍රහාණය කරන්න කියන්නේ පිරිසිදු හොයන්න. ඒ කියන්නේ මේක හැදුණු හැටි හොයාගෙන වෙනවා. ඒක අනුව හොයාගෙන යන්න වෙනවා. කයෙහි කයනොත් දකින්නවා කියන්නේ. වේදනාවන් වේදනාවන දකින්නවා කියන්නේ. සිතේ හිතano දකින්නවා කියන්නේ. ධර්මයන් ධර්මයන්ව දකින්නවා. දැන් මේක හොයාගෙන යන්න වෙනවා. හොයාගෙන යනකොට හොයාගෙන යන්නේ මොකද්ද දැන්? අනිත්‍ය බව හම්බෙන්නේ. ඒ අනිත්‍ය බව ඒ අනිත්‍ය කියන්නේ වචනයක් වචන වචනයක් කටපාඩම් කරන එක නෙමෙයි. අනිත්‍ය බව කියලා පෙන්වන්නේ ස්ථිර නෑ. ස්ථිර නැති තව එකක් මත පදනම් කරලා තියෙනවා. තව එකක් මත පදනම් කරලා තියෙනකොට අරක ස්ථිර නෑ. ක්‍රමානුකූලව කොහොමද යනකොට සංස්කාර බව හම්බ වෙනවා, අනිත්‍ය බව හම්බ වෙනවා, ප්‍රඥාව උදා වෙනවා. ඒක දකිනවා දකිනකොට ඒක පවත්තන්නේ යමු වෙන්නේ. ඉතින් අන්නේදී ප්‍රායෝගිකත්වය ප්‍රතිපදාවේදී හම්බ වෙනවා. ඉතින් ඒකට මුලින්ම දිටිනිචානකන්තියට යමු වෙලා, දිට්‍යාසුප්පට විද්‍යාවට යමු වෙලා, ඒ කියන්නේ සත්සුතා, දතහා, වචසා, පරිචිත්තා, මනසාන පික්කිතා දිට්ඨිසුපට විද්‍යාව. ඔකෙන් යමු වුණාට පස්සේ තමයි පංචමාස්කන්ධයේ ආයතනය මේක අනිත්‍ය කියන්නේ මොකද්ද කියන එක බුදුරණවහන්සේ කියපු ක්‍රමයට වෙන කිසි දෙයකින් තොරව නිඥානකම ධර්මයේ නිඥානකමති අනුලෝම කන්ති දිටි නිඥානක. ඒ කියන්නේ මේ එක ඒ විදිහටම වෙන කෙනෙකු කියපු දෙයකින් තොරව බකට කරපීමකින් තොරව ඒ විදිහටම නිරවුල්ව හම්බුනහම අන්න ශ්‍රද්ධාව පෙරදැඩි වෙනවා. බුදුරණවහන්සේ කිව්ව දේ විතරයි හරි කියලා හම් වෙනවා. දැන් ඒක කරනව කල්පනා කරනවා. අන්න එතකොට අපේ කෝණින් නැතුව අපි දන්නේ දේ ඉතුරු නැතුව මේ පංච පාදස්කන්ධය අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා අන්න ඒ බව හම්බ වෙන ප්‍රතිපදාවක් එක්ක යොමු වෙනවා. ගෝම්පින්සෝන් ස්ටෝරියස් තංගේ ඒ අටකනාග ඒ සූත්‍රවලම කියද්දී දැන් ඒ කියන්නේ දැන් ඒ පංච උපාස්කන්ධයේ ධානයකින් තේරුම් ගද්දී හිත අයින් වෙලා අමෘත ධාතු හිත පිළිනවා කියලා දැන් අධ්‍යාන මහා නිදාන සූත්‍රයට අනුව නවසත් ආවාසයේම හිත මිදිලා මිසක් රහත් වෙන්නේ නැහැ කියනවා. එතකොට දැන් පළවෙනි ධානයේ ඉන්න කෙනෙක් එහෙම වැඩුවොත් එතන අමෘතය කියන්නේ මාර්ගයේ පිහිටනවා කියන එක නිවෙනවා කියන එක නැත්තම් අනික දැන් ඒ වගේම අපි දන්න මේ සතිපට්ඨාන කියන්නේ නොපිහිටා වැඩිල්ල. ඒ අරමුණ පිහිටීම නෙමෙයි මේ පංචපාස්කන්ධේ පරිසම්පන්න සකස්widetilde හැටි දැකීම තමයි මේ සතිපට්ඨානේ අන්තර්ගත වෙන්නේ කියලා. එතකොට ඒ නොපිහිටීම කියන්නේ නිවීමට කියන්නේ අපටිත්තම් අපවත්තම් අනාරම්මන කියන එක කියන්නේ නිවුණ කියන එකට එතන නොපිහිටනවා කියන්නේ ආයේ මාර්ගයේ පිහිටීම සිහින එහෙම ප්‍රතිපදාවක් ගැනද කියන්නේ නැත්නම් ඒ එහෙම කියන්න හේතුව මොකද කියලා මුගලන් වහන්සේ ඒක ගැන අපිට තව පොඩ්ඩක් විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම මට හරි සතුටුයි. ওই ප්‍රශ්නේ අහුවට. මොකද මේ සමහර වෙලාවට මේ හොඳට කල්පනා කරලා තියෙනවා. ඕක තමයි ධර්මයේ හින්දි වෙන්නට ඕනේ. දැන් අපි අපේ පඬිතුකමට අපි මට මේක තේරෙනවා මේක තේරෙනවා දැන් මේක අපි අපි අපේ මානේ අපිට ඉස්මතු වෙන්නේ. එතකොට මේ අපේ මාන්න ඉස්මතු වෙලා අපි මේ කෙරුමු වෙලා අපි දන්න අය වෙලා අපට උදා වෙන්න ඕන තියෝනික මනසිකාරයනේ. ඉතින් ওই විදිහට කල්පනා වෙනවා කියන්නේ අපට මේ බුදුරණවහන්සේගේ බණ ධර්මයේ හරියට අපි අහගෙන යනවා. එහෙම වුණොත් තමයි යන්න අපට තේරෙන්න නෙමෙයි නෝ නැත්තේ ධර්මයේ. ගැළපෙන්න නෙමෙයි නෝ නැත්තේ. දැන් මේ වැඩක් හම්බෙලා. මොකද්ද? සද්ධර්මයේ පරතෝගෝසින් ඇහුණා. ඔන්න යෝනිසමනසිකාරය හම්බෙනවා. ඒකයි හෙන්න ඕන නැති ධර්මයට. ඉතින් මට සතුට ඔබට ඒ කාරණාව මොකද්ද කියන එකට දැන් පොඩ්ඩක් අහුවේගෙන යනවා. ඒ කියන්නේ හිතන්න පෙළඹෙනවනේ. කල්ප ඒ කියන්නේ බුදුරණවහන්සේ කියපු දේ එක්කම හිතන්න පෙළඹෙනවා. ඒක ඔස්සේම ගලප ගලප ගන්න පෙළඹෙනවා. එතකොට දැන් ඒ කියපු කරුණු ඔබ කියපු කරුණු ඔක්කොම හරි. ඒ කියන්නේ ඒක ගැලපිච්ච ඒ කියන්නේ ඔබ කල්පනා කරපු ක්‍රමයට ඔබ කියන ඔබ කල්පනා කරලා තියෙන බුද්ධ දේශනාවේ තියෙන ක්‍රමයටමයි. ඒ කියන්නේ අත හතිපට්ඨාන අපතිත්ත ඒ කියන්නේ පණිහිත පිහිටපු නැති එකක් කියනවා. දැන් අතන ඒකේ පිහිටනවා කියනවා. ඊළඟට ඒක අනිත්‍ය සංකත වශයෙන් දකිනකොට ඒකට යොමු වෙනවා කියනවා. ඒ ඒ විග්‍රහයනේ කිව්වේ. එතකොට එතනදී බුදුරණවහන්සේ පෙන්නනවනේ ඒකේ තව කාරණාවක්. නිවන අපපතිත්තං අපවත්තන්ත විතර නැහැ කියන එක තමයි. නමුත් ඔය විදිහ වඩනකොට බුදුරණවහන්සේ පෙන්නනවා රහත් වෙනවා කියලාද කියන්නේ? නැත්තම් රහත්ව අනාගාමී කියලාද? දෙකෙන් එකක් නේ කියන්නේ. රහත් වෙනවා කියන්නේ නෑනේ. දැන් සතිපට්ඨාන කියන බුදුන් වහන්සේ කියන්නේ රහත්ව අනාගාම වෙනවා. මොකද යම් කිසි කෙලෙස මොකක් හරි ඉතුරු වෙනවා. ඒ කියන්නේ ඒක මගක්නේ. නිවනට ගියා නෙමෙයිනේ. අමතාය ධාතුවයි කියලා දැන් අපට හම්බෙච්ච නිවන කියන්නේ බුදුන් වහන්සේ. නිවන කියලා කියන්නේ. ඊළඟට තමයි අර ප්‍රශ්නෙත් හරි වැදගත්. දැන් මහණ ධන සුත්ති හිම හැම එකම හත්ය දකින්නවා කියනවනේ. නිවෙන්න නම් දැන් ඔතනදි කියනවා පළවෙනි ධ්‍යානෙට සම්බන්ධ වෙලා පළවෙනි ධ්‍යානෙ පංච පාස්කන්ධයක් කරපස්සේ අමුත්ත දාන ඉඳ පිළිලා නිවෙන්න හෝ අනාගාම වෙනවා. ඒක පළවෙනි ධ්‍යානෙ විතරනේ නම් ගියේ. පළවෙනි ධ්‍යානෙ කයින් නිහම්බුනේ. පළවෙනි ධ්‍යානෙට සම්වැදිච්ච කෙනා ප්‍රඥාවෙන් දැන් මේ යන්න හදන්නේ. ප්‍රඥාවෙන් පළවෙනි ධ්‍යානෙ සත්‍ය හොයන්නේ. අන්න එතන ධ්‍යාන පළවෙනි ධ්‍යානෙ කියන්නේ මොකද්ද කියලා පංචීපාස්කන්ධය දකිනකොට ප්‍රඥාවට හම් වෙනවා. මුලින් මුලින් පළවෙනි ධ්‍යානෙ කයින් ස්පර්ශ කරගෙන හිටියේ. කයින් ස්පර්ශ කරගෙන හිටපු පළවෙනි ධ්‍යානය ප්‍රඥාව යොමු කරලා. එහෙනම් ප්‍රඥාව යොමු කරගන්න පළවෙනි ධානයේට ඉතින් පල්ලෙහා ඒවා කොහොම ප්‍රඥාවෙන් දැකලා තියෙනවද? ඒවා අයින් කරගන්න. එකයි නුවණ තියෙන්න ඕන කියන මුලින් ඉඳලා නිකන් කෙනෙකුට උදෙන් කියලා කරන්න බෑ. එහෙනම් කයින් ස්පර්ශ කරගෙන හිටපු කෙනෙක්. එයා පළවෙනි ධානයෙන් නැගිටිනවා. නැගිටිනවනේ පළවෙනි ධානයේ මොකද්ද කියලා ප්‍රඥාවට අහු වෙනවා. එතකොට පළවෙනි ධානයේට ප්‍රඥාවෙන් යොමු වෙනවා. වෙන දෙයකින් නෙවෙයි ප්‍රඥාවෙන්. එහෙනම් ඒ යොමු වෙන ප්‍රතිපදාව ප්‍රඥාවෙන් යොමු වෙන ප්‍රතිපදාව අන්න ඒ ප්‍රතිපදාව එහෙම සිදු වෙන්න ඕනේ. නැති වෙන්න බෑ. දැන් බුදුරණවහන්සේ පටන් ගත්තේ මේ කයින් ස්පර්ශ කරපු දෙයක් එක්කනේ. ඒ නිසායි කයින් ස්පර්ශ කරපු දෙයක්. අය අරඩි කතා කරන්න ඕනේ නැහැ. දැන් බුදුරණවහන්සේ අනිත් තැන් වල කතා කරන්නේ නැහැ. හැමතැනකම මේකට ගියා මේකට ගියා කියලා කතා කරන්නේ. නමුත් ප්‍රතිපදාව හැටියට ඒක විග්‍රහ වෙනවා. එහෙනම් ඒ විග්‍රහය එතනින් පස්සේ සිදු වෙන එක. ප්‍රඥාවෙන් ගැන එක. ස්පර්ශ කර ප්‍රඥාවෙන් ස්පර්ශ කරමින් ගැන එක. මුලින් පටන් ගත්තේ කයින් ස්පර්ශ කළා. කයින් ස්පර්ශ කරලපු පළවෙනි ධානය ප්‍රඥාවෙන් දකිනකොට පංචමාස්කන්ධ ටික අන්න ප්‍රඥාවෙන් පළවෙනි ධානයට සංවේදනවා. කලින් කයින් සංවේදලා තිබ්බේ. දැන් පළවෙනි ධානය මොකක්ද කියලා මට හම්බෙලා තිබ්බේ. දැන් මෙතනදී හම්බෙනවා මාර්ගයට. ප්‍රඥාවෙන් හම්බෙනවා. ඉතින් මේ මාර්ගයට ඒකේ සත්‍ය දැක්කට පස්සේ ඒකෙන් අයින් වෙලා වෙන එකකට හම්බ වෙනවා. හැබැයි මට හම්බෙන දෙයක් ඇරෙට කයින් ස්පර්ශ කිරීමක් දෙන්නේ නැහැ නේ. මගදී යා ওই විදිහට කරගෙන යනකොට දැන් අමුත්ත මාර්ගයත් එක්කනේ යන්නේ. අමතය ධාතු කියන්නේ අමත අමෘත කියන ස්වභාවයට යන්නේ. එතකොට මොකක් හරි අහුනොත් එහෙම ඒක ඉන්නවා. නමුත් කෙලිම ගියොත් නිවීම කරාම යමු වෙනවා. එතකොට එහෙනම් ඊතං සන්තං ඊතං පණිතං කියලා යට හම්බ වෙන්නේ දැන් සාන්තපණිත බවක් කියලා. සාන්තය පණිතයි කියලා යට හම්බෙනෝනේ. සාන්තය පණිතයි කියලා යට හම්බෙන්නේ අර නිරෝධය කියන එක. ඒ කියන්නේ නිරෝධය කියන ස්වභාවය. නිවීම සාක්ෂාත් වුණා නේ. ඒ කාරණා දැන් ඒ කියන්නේ ආනන්ද සප්පායසට තියෙන්නේ මගත් උපාදාන කරගන්නවා කියලා. සාන්තප්‍රණීත බවක් නෙමගේ තියෙන්නේ. ඒකට උපාදාන කරගන්න. නිවන් මගේ. එතකොට ක්‍රමානුකූලව එයාට ඉදිරියට යෑමක් ඊට පස්සේ තියෙනවා. හැබැයි Taman දැන් ඉන්න දේට වටින දෙයක් එක්ක නෑ යන්නේ. හැබැයි වටින දේ කියන්නේ නිකනුත් නෙමෙයි. ලෝකෝත්තර මාර්ගයත් එක්ක. වටින දේ කියන්නේ නිකන් වටින දේකුත් නෙමෙයි. ලෝකෝත්තර මාර්ගයක. එහෙනම් මේ ප්‍රතිපදාව ක්‍රමානුකූලව යන්න තියෙන. ඉතින් අපි තවදුරටත් ওই පිළිබඳව යෝනිසමනසිකාරය කරන්න දෙනවා. දැන් දෙවෙනි ධ්‍යානෙට ගිහිල්ලා සත්‍ය හොයනකොට එයාට දෙවෙනි ධ්‍යානෙ කයින් ස්පර්ශ වුණේ මුලින්. ඊළඟට ප්‍රඥාවට හම්බ වෙනවා දෙවෙනි ධ්‍යානෙ මොකද්ද කියලා. ඊට පස්සේ ඊට අදාළව යා මාර්ගය වැඩෙනවා. ඉතින් මේ අවස්ථාවේදී යාට දෙවෙනි ධ්‍යානය කියන කාරණාව තේරුම් ගත්තා ප්‍රඥාවෙන් දැක්කා. ඉතින් අනිවාර්යෙන් කලින් දේවල් වල සත්‍යයට හම්බ වෙනවා. නැති වෙන්න තියන්නේ. මොකද දෙවෙනි ධ්‍යාන සත්‍ය දකිනකොට එයා අනික ඔක්කොම බොරු කියලා දැකලා ඉවරනේ. මොකද ඒවා බොරු නිසා අනිදිට වඩා ප්‍රණිත දෙයක් සත්‍ය දකින්නේ. ආ ඉතින් හැද කිතන්න දෙයක් නැහැ. ඉහළම දෙයට ගිහිලා ඉන්නකොට පල්ලෙහා දේවල් ඔක්කොම බොරුයි. ඉහළ ඉහළම දේ වඩාත්ම ප්‍රණිතද බොරු නම් අනිත්‍යව ඇත්ත වෙන්නේ එහෙනම් අර මාර්ගයේ ක්‍රමානුකූල යනවා. හැබැයි මුලින් එයා කයින් ස්පර්ශ කිරීමක් හම්බ වෙන්නේ ප්‍රතිපදාවේදී පඤ්ඤායි මුත්‍ර හැටි යනකොට අර ප්‍රඥාවෙන් ස්පර්ශ කරගෙන වැඩ පිළිවෙල එයාට ඒ විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් අපි තවදුරටත් ওই පිළිබඳව යොමුචමනසිකාරී යොමු කරගෙන ප්‍රායෝගිකව අපි ප්‍රතිපදාවක් හැටියට සත්‍ය දකින්න යොමු කරගන්න ඕන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාමාන්‍යයෙන් ප්‍රශ්නක් තියෙන්නේ මේක සම්බන්ධව මම සත්පත්තාණේටම නෙමෙයි සාමාන්‍යයෙන් දැන් ඒක වටා හිතනකොට සාමාන්‍යයෙන් එනවා එක එක සෞඛ්‍ය කියන්නේ අහදාරලා තියෙන දේශනාවල බොන්සේ දේශනා කරලා තියෙන පැහැදිලි කරන දේශනාවකට සාමාන්‍යයෙන් දැන් අර අර එක දේශනාවක් තියෙන සම්බන්ධය අර මේ පෙර භික්ෂුන්ලා අර ක්ෂේමක කියන භික්ෂුන්ගේ අහනකොට සඳහන්සේ ප්‍රශ්න ඉතන අර මේ ආත්ම දෘෂ්ටියක් සක්කාදිට්ඨියක් කියන ඒ දෙක අතර වෙනසක් මේ පැහැදිලි වෙන්න පුළුවන් නම් ඒක තමයි මම කියන්නේ කියන්නේ තොරතුරක් කියන්නේ ඒකකොට සානොත් මේ ආත්මයේ තියෙන එකයි ආත්ම ආත්මය කියන එකයි කියන්නේ මේ දෙක අතර කියන කේවලට පැහැදිලි කිරීමේදී උන්වහන්සේගේ අහන ප්‍රශ්න කරනද රූපය කියන්නේ වෙමි කියලා ගන්න ඔබ රූපේ නැත්නම් රූපයෙන් බහැරවද කියලා. මේක පංචපාදයක් සඳහන්. ඒකට උන්වහන්සේ පැහැදිලි කරන කරන්නේ ඉතිවර්තනක පංචපාදයක් සඳහන් කෙරෙහි කියනවා දෙකේ කියනවා වෙමි කියලා. හැබැයි නමුත් මම වෙමි කියන කියලා දකින්නේ නැහැ කියන්නේ. ඒ උන්වහන්සේ ඒකට අර මලකුත් මලේ සෝදාගෙන පැහැදිලි කරන තාමත් එතන ටිකක් මේ හිතනකොට අපහැදිලි තේරෙන්නේ නැහැ සම්මස් පොඩක් පොඩක් කරනවා සර්ණයි එතන ආත්ම දෘෂ්ටිය නෙමෙයි කියන්නේ අස්මානිය සක්කාදිට්ඨිය දුර වෙනවා ඊළඟට අස්මානිය අපිට ඉතින් කල්පනා කරන්න තමයි තියෙන්නේ අපිට ගැළපෙන්න විදියකුත් නැහැ නේ නේ එකපාරට අපිට දැන් ඒක තවුරටත් යෝනිසමනසිකාරයෙන්ම කරගන්න වෙනවා එතන වෙමේ කියන දේ තියෙනවා මේ මම මේ මම වෙමේ කියන එක නෑ කියනවා. කියන්නේ මම කියලා ආරෝපණය කරගත්ත සක්කාය දිට්ඨිය කියන කාරණාව නෑ කියන එක කියන්නේ වෙමේ කියන එක කියන්නේ මඤ්ඤණ මැනීමක් නේ තියෙන්නේ. දැන් මැනීමක් තියෙනවා. මනින්නේ කවුද? මම. මම දුර වෙලා නෑ. මම වැරදි කියලා හම්බුණා. දැන් මෙතන මම කියලා ඉන්නවා කියන එක වැරදි. ඒක හම්බුණා. ඒක අනාත්ම බව හම්බෙන්නේ. අනාත්ම ආය ආත්මය කියලා ගන්න නැහැ කියනවනේ සෝතපන්න කියනවා. නේතන්ට ආනං විජ්ජති. ඒ කියන්නේ සක්කාදිට්ඨියත් එක්ක දුර වෙනවා. ආත්මය කියලා ගැනීම සිදු වෙන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැහැ කියනවා බුදුරණවහන්සේ. සෝතපන්න කෙනාට. සක්කාදිට්ඨියත් එක්ක දුර වෙනවා. එන්නේ මම කියලා ගැනීම වැරදි බවම හම්බෙනවා. ඒක හම්බ වෙන්නේ සෝතපන්න කෙනාගේ රාගින් ඉද්දිත් එයාට ඒක දිනනවා. මොකද එයාගේ දර්ශනයනේ. දැන් අපේ ලෝකී මට්ටමින් බලන එක සහ يعني අපේ මට්ටමින් බලනකොට දැන් අපේ මට්ටමට තියෙනවනේ යම් කිසි විදියට හම්බෙන එක. ඒකයි හතන් සෝතපන්න කෙනා හිතනේ සංකල්ප يعني බලන කෝණ දෙකක් තියෙනවා. දැන් ඒක උදාහරණයකට මෙහෙම ගත්තොත්. දැන් හිතමු මම නිතර මේ දවස්වල කියන උදාහරණ පාත්‍රයක්. මට පාත්‍රයක් පේනකොට මම පාත්‍රය කියලා ගන්නවා. තිරසනෙක් සමහරලාට වෙන මොහක් කරි ගන්නවා. සමහරලාට වෙන විදේශික කෙනෙක් යාට වෙන මොහක් කරේ. ඔක්කොටම පේන එකක්. ඒ දේ තුන් හතර දිනකොට පේනකොට ඒ තුන් හතර දිනා ඒක ගන්න කෝණ වෙනස්. මම පාත්‍රය කියලා ගත්තා. සුදු ජාතික කෙනා වෙන කෙනෙක් සමහර වළඳක් කියලා ගත්තා. බල්ලා සමහරවට වයස කිලි කරන එකක් කියලා ගත්තා. ඒක එක ගත්ත කෝණ. හැබැයි දැක්කේ ඔක්කොම එකයි. අන්න ඒ වගේ ලෝකයේ දකින්නකොට ලෝකයේ යම් කිසි දෙයක් එක්ක එකතු වෙනකොට අපි දකින කෝණයක් අපිට තියෙනවා. සෝතපන කෙනා දකින කෝණයක් තියෙනවා. සෝතපන කෙනා දකින කෝණේ නිත්‍ය සපාත්ම සංඥාව නැහැ. හැම වෙලෙම නැහැ. නැත්නම් අනිත් ඉතිරි පුතඥන්නේ. මොකද සෝතාපන්න කෙනා කවදාවත් නිත්‍ය සපය ආත්මයි ගන්න නෑම කියනවා. කවදාවත්. නේතන්තානම් විජ්ජති. ඒතකොට රාගින් ඉන්නකොට සෝතපන්න කෙනා නිත්‍ය සපාත්මයි ගත්තනම් ඒ අයවිල පුතඥයි. ඒ සෝතපන්න කෙනා කවදාවත් ගන්න නෑ කියන බුදුරණවහන්සේ. එහෙනම් එවලෙත් එයාට ඒක නෑ. එතකොට එයා දකින්න කෝණයක් තියෙනවා. අපි දකින්න කෝණය එක නෙමෙයි. අපට අපට මට පාත්‍රයේ පේන හැටි සුදු කෙනාට පාත්‍රයේ පේන හැටි වෙනස්නේ. පෙනුනේ පාත්‍රයේ ගත්ත පොණ වෙනස්. අන්න වගේ අපට ලෝකේ පේන හැටිත්, සීක කෙනාට ලෝකේ පේන හැටිත් වෙනස්. සංකත බව හම්බෙන්නේ සීකයට. අපට සංකත බව හම්බෙන්නේ නැහැ. අපට හම්බ වෙන්නේ නිට්ටයයි, සාසතයි කියලා. සීකයට හම්බෙන්නේ සංකතයක් කියලා. අපට සංකතයි කියලා හිතන එක සිතුවිල්ලක් විතරයි. ඒක සිතුවිල්ලක වචනයක් විතරයි. අපට හම්බෙන්නේ සාසතයි කියලාමයි. නැත්තම් උච්චේදයක් අපට හම්බෙන්නේ. ওই දෙක තියෙනවමයි. සීකයට අන්න එක සංකතයක් හම්බෙන්නේ. ඒක එයාට එයාගේ ලෝකයේ දැක්ම සංකත බව. අපට ලෝකයේ දැක්ම අපට ලෝකයේ දැක්ම සාස්වත බව නැත්නම් උච්චේත බව. රහතන් වහන්සේට ලෝකයේ දැක්ම අසංකත බව. රහතන් වහන්සේ කියන්නේ අසංකත බව, සේකයට සංකත බව, අපට සාස්වත උච්චේත බව. يعني නිත්‍ය සප ආත්මත් එක්ක සාස්වත උච්චේත බව අපට හම්බෙන්නේ. සෝතපන්න කෙනාට සංකත බව. එතකොට එහෙනම් ඒක යාගේ දකින්න කොහොනේ. එතකොට නම් ආත්මයි කියලා ගැනීම කවදාවත් වෙන්නේ නැහැ. එහෙනම් සක්කාය දිට්ඨිය දුරු වුණාට පස්සේ ආත්මයි කියලා ගැනීම වෙන්නේ නැහැ. ඒ ඒ සේකය දකින්න කොහොනේ. සෝතපන්න කරන දකින්න ඕනේ. හැබැයි මැනීමක් තියෙනවා. මනින්නේ මම. හැබැයි මං වැරදි කියලා හම්බෙනවා. මනින්නේ මම. මං වැරදි ඒ වුණාට. මනින්නේ මම. නමුත් මං වැරදි. මැනීම තියෙනවා. අන්න ඒක දුර වෙන්නේ නිවීමේදී. නිවුණට පස්සේ මනින්න විදිහක් නැහැ. මැනීම නැහැ. සංකත බව නෙමෙයි හම්බෙන්නේ අසංකතයි. සංකත බව කියනකොට මැනීමක් තියෙනවා. බොරුවක් තියෙන බව මනිනවා. බොරුවක් බව මනිනවා. හැබැයි නිවුණාම වණින්න දෙන්නේ බොරුවක් කියලා වණින්න දෙන්නේ. අර කජිනිසුට තියන්නේ තියෙන අවසානයේට මට මතක හැටියට මේ විසුරුවන්නෙත් නැහැ කැටි කරන්නෙත් නැහැ. සේකියා විසුරුවනවා කැටි කරන්නේ. ඊළඟට අල්ලගන්නෙත් නැහැ අතහරින්නෙත් නැහැ රහතන් වහන්සේ. සේකියා අල්ලගන්නේ අතහරිනවා. ඔය විදිහට විග්‍රහයක් තියෙනවා. ඔන්න ඔය විදිහට සේකියාගේ ප්‍රතිපදාව රහතන් වහන්සේගේ ප්‍රතිපදාව දෙක. ඉතින් ඒ නිසා අපි තවදුරටත් යෝනිසමනසිකාරය කරන්න ඕනේ. අපේ නුවණ වර්ධනය කර ගැනීම සඳහා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ලෝකේ යම්කිසි මොනෝහරිම ප්‍රශ්නයක් මොනෝහරිම දෙයක් අර වැටහෙනවා කියන දැන් අපි මොනෝහරි උදාහරණයක් ගත්තොත් රූපය කියලා හරි දැන් අද සඳහන් වුණා ඉතින් කියන්නේ ප්‍රඥාව ක්‍රියාත්මක වෙලාවට මේ කිසිම සංකල්පයක් යෙදෙන්න පුළුවන් කමක් නැහැ නේද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ප්‍රඥාව ක්‍රියාත්මක වෙනවා නම් එතන අර ඒකේ අනිත් ස්වභාවය වැටෙනවා මිසක් ඒ ඒ හොයන දේ කවදාවත් හම්බෙන්න විදියක් නැහැ නේද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපි මොන හරි කරන්නේ මොකක් ඒ කියන්නේ මොන හරි දෙයක් පනවන රූපය කියලා පැනවත් හරි වජ්ජත් බහිද්ද හරි මොන හරිම දෙයක් අපි පනවනවා නම් ඒ මොකක් හරි අන්තයකට අතීත අන්තයට හරි මොකක් හරි ගිහිල්ලා ඒක ඔස්සේ විමසලා පනව ගන්න දෙයක් නිසා ඒක මේ කවදාවත් ප්‍රඥාව යෙදෙන තැනක එහෙම යෙදීමක්වත් වෙන්න විදියක් නෑ නේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නෑ ඔබ හිතපු ක්‍රමේ හරි කල්පනා කරපු ක්‍රමේ. නමුත් ඕක අපට ඉදිරියට ඒ කියන්නේ කතා කරන්න ගියොත් එහෙම ওই කාරණා පිළිබඳව අපිට මේ කියන්නේ අර මේ පැත්තේ ඉන්න කෙනාට මේ මේ ලොකු ප්‍රශ්නයක් එනවා. හිස් කියලා නේ හම්බෙන්නේ ලොකු මේ පැත්තේ ඉන්න කෙනාට නිකන් හිස් බවක් හම්බෙන්නේ. ඉතින් ඒ නිසා ප්‍රත්‍යක්ෂයකට යන කාරණාව එක බලනකොට ඇත්තටම මනින දෙයක් හම්බ වෙනවා නම් මනින්න ඉඳලානේ මේක මනවගෙන තමයි ඉදි කරන්නේ. ප්‍රඥාවට දකින්නවා කියන කාරණාව කියන එක අසාමාන්‍ය දෙයක්. ප්‍රඥාවට දකින්නවා කියන එක ප්‍රඥාවට වැටෙනවා කියන එකේදී පනෝ පනෝ ගන්න වැරද්දෙන්නේ. වැරද්දෙන් පනෝ ගත්ත බව ප්‍රඥාවට හම් වෙනවා. එතකොට වැරදි දෙයට ඉක්මවන්න. එතකොට ඒක දැන් සෝතපන්න කෙනාගේ සද්ධානුසාරී කෙනාගේ ප්‍රඥාවයි සෝතපන්න කෙනාගේ ප්‍රඥාවයි සකදාගාමි කෙනාගේ ප්‍රඥාවයි අනාගාමි කෙනාගේ ප්‍රඥාව වෙනස්. රහතන් වහන්සේගේ ප්‍රඥාව <laughs> ඇත්තටම ප්‍රඥාව කියලා දෙයක් තියෙනවා කියලා කතා කරන දෙයක් නේ රහතන් වහන්සේ කියන්නේ නිවුණනේ මග ඉක්මෙව්වනේ. එතකොට අර මුල ඉඳලා ගත්තම ප්‍රඥාව වෙනසක් තියෙනවා. ප්‍රඥාව වෙනසක්. සෝතපන්න කෙනාගේ තියෙන ප්‍රඥාව නෙමෙයි සකදාගාමි කෙනාට. සද්ධානුසාරී කෙනාගේ තියෙන ප්‍රඥාව නෙමෙයි සෝතපන්න කෙනාට. ඊට වඩා වැඩි. සෝතපන්න කෙනාගේ වැඩි. සකදාගාම කෙනාගේ වැඩි. අනාගාම කෙනාගේ වැඩි. ඇයි අර මේ ලෝකයේ පිළිබඳව ඒ ඒ දේ එක දකින්න හැකියාව වැඩිකමක් තියෙනවා. ඒ නිසා එහා එකතු වෙන ගතිය අඩු වෙනවා. අර ප්‍රඥාව කියන එක අපි අර ලෝකයේ දෙයක් කරගෙන දකින්න එකක් කියලා ගත්තාම තමයි අපට ඇත්තටම අර මේ මැනීම යන්නේ. ඒ කියන්නේ සිතුවිල්ලකින්නේ මනින්නේ. බුදුරණවහන්සේ පෙන්නපු දේ ප්‍රඥාවෙන්නේ දකින්න තියෙන්නේ. අපි ප්‍රඥාව සිතේ කොටසක් කරගත්තොත් ඒක ඒක තියෙනවනේ මට. හිතේ කොටසක් නෙමෙයි ප්‍රඥාව. ඒක අර කිංසුකෝපසුත් ලස්සන පැහැදිලි වෙනවා. ඊළඟට වේදල සූත්‍රයේදී පැහැදිලි වෙනවා. ප්‍රඥාව මගේ කොටසක්. මගේ. කියන්නේ මග කියන්නේ නිවන් මගේ කොටසක්. ප්‍රඥාව සිතේ කොටසක් නෙමෙයි. සිත කියන්නේ අවිද්‍යාවෙන් තියෙන එකක්. ප්‍රඥාව කියන්නේ විද්‍යාවට, ඥාණයට. ඥානයේ කොටසක් නෙමෙයි ඥානයේ තුලින් තියෙනවා කියන එකක් නෑ පරිසම මොකද්ද සිත කියන්නේ සිත අවිද්‍යාවෙමයි තියෙන්නේ කොහෙන්වත් ඥානියෙන් නෑ සිත වැටහීම කියන එක ප්‍රඥාව මොකද පුජ්‍යලියක් නැති වෙනව නෙමෙයිනේ දැන් අපට අපට හම්බෙන්නෙම දැන් සාමාන්‍ය අපි සරලව හිතලා බැලුවොත් සාමාන්‍ය කෙනෙකුට හම්බෙන්නේ නිවන් දකින්නවා කියන්නේ මම නෑ කියන එකමනේ හම්බෙන්නේ ඒ කියන්නේ දැන් මෙච්චර කාලයක් ඉන්නවා මම අපිට නිවන් දැක්කට පස්සේ මේ මම නැති වෙනවා කියන එක අපි හිතුවේ නැති වුණාට හිතුවේ නැති වුණාට සාමාන්‍යයෙන් අපට හම්බ වෙන්නේ ඒක. දැන් මම ඉන්නවා කියලා අපට හම්බෙලා ඉවරයිනේ. මම ඉන්නවා. නිවන් දකින්න මම නැති වෙනවා. හිතන්නේ නෑ. නමුත් හම්බෙන්නේ ඒක. ඒකයි සෝතපන්න වෙනකන් නැත්නම් සේක වෙනකන් නිවීම දෘෂ්ටියක් එන්නේ. එතකොට මේ මම කියන එක මෙතන මම කියලා හම්බෙන එක වැරදි කියලා දැක්ක තැනදී නැති වෙන්න මම එක් නෙන්නේ. එතකොට එහෙනම් එතනදී මේ තියෙන දෙයක් ප්‍රඥාවට දකින්න නෑනේ. තියෙන්නේ මටනේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේක මේ නිවන් මාර්ගෙ වැඩෙන්න ඕන විදිහට පුදුම විග්‍රහයක් දීලා තියෙන්නේ. අපි ඒ විදිහටම කල්පනා කරන්න ඕනේ. එහෙම නොවුනොත් තව කෙනෙක් දෘෂ්ටියකට යන්න පුළුවන්. අපිට කෙනාගේ ඒ කෙනාට අදාළව කතා කරන්න පුළුවන් ඔය ගත්ත කාරණාව මේ විදිහට හම්බුනේ කියලා. ඒ කියන්නේ වෙන්නේ හිතෙන්. ඔන්න ඒ කාරණා පැහැදිලි කරලා දෙනවා. මොකද හැම වෙලෙම අපි අර තව කෙනෙකුට විශයක් උගන්වනවා නෙමෙයි ඒ කෙනාගේ නුවණට ඒක පහදලා දෙනවා. දැන් අපි ගත්තොත් රාහුල ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේගෙන් ඇවිදලා ඉවි ආනාපානසති වඩන්නේ කොහොමද කියලා. බුදුරන් වහන්සේ විග්‍රහ කරන්න පටන් ගත්තේ ආනාපානසතියටනේ උත්තර දෙන්න ඕනේ නැත්තේ. ඒ උත්තරේ තමයි දෙන්න ගියේ. හැබැයි පටන් ගත්තේ පටේ විග්‍රහ කරා ධාතු විග්‍රහ කරා ඊළඟට මෛත්‍රී විග්‍රහ කරා අනිත්‍ය වරණ කියලා කිව්වා ඊට පස්සේ අනාපහති විග්‍රහ කරා ඇයි එහෙම කිව්වේ බුදුන් වහන්සේට අවශ්‍ය වුණේ ආනාපානසතිය විෂය උගන්වන්න රාහුල සාන්නාසයට. බුදුන් වහන්සේ විෂයක් කියලා දුන්නේ කාටවත්? බුදුන් වහන්සේ රාහුල සාන්නාසයට ආනාපානසතිය වඩන්න කියලා දුන්නා. ආනාපානසතිය වඩන්න නම් ඒක කරන්න හැකියාව තියෙන්න ඕනේ. නැතුව කිව්වොත් වචන ටිකක් විතරයි විෂය නිර්දේශයක් විතරයි. එහෙනම් ඒක කතා කරන්න අන්න ඒ විදිහට කතා කළා තමයි ආනාපානසතිය විග්‍රහ කරන්නේ. එහෙමනම් අපි හැම එකක්ම කතා කරනකොට ඒ පරයයක කතා කරන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම ගොඩාක් අය සමහරවිට දුෂ්ට දැනට යනවා. මොකද ඒක හේතුවක් තමයි මම ඔක විශේෂයෙන් මතක් කරන්න කැමති සමහර අය මට කියනවා මට චෝදනා කරනවා මම පින් කරන්න එපා කියනවලු. මම පිනට ගරහනවලු. ඊට පස්සේ මේ මම පින් කරන එකට වැරදි කියනවා. මම දුස්සීල මම සිල් රකින්න එපා කියනවලු. ඒ කියන්නේ මම දුස්සීලව ඉඳලා නිවන් දකින්න පුළුවන් කියනවලු. ඊළඟට මම සමාධිය රන්න එපා කියනවලු. මම සමාධියට ගරහනවලු. ඊළඟට ওই විදිහට මේ එක එක විග්‍රහ කියනවා. මොකද ඒකට හේතුව අර සමහරවිට දැන් කැලක් අහනවනේ. මේ කියන්නේ විග්‍රහය මොකද්ද කියලා ගන්නේ නැහැ. වෙන කැලක් අහනවා. එතකොට මොකද්ද ගන්නේ? දෘෂ්ටියක්. ඉතින් ඒ නිසා අපි හරි පරිස්සමින් කතා කරන්න ඕනේ. ඒ බුද්ධ වචන විතරක් සීමා වෙලා කෙනෙකුගේ විග්‍රහය අපි අරන් බලලා ඒක එයාගේ කෝණයෙන් මොකද්ද ආරම්භ තියෙන්නේ කියලා තේරුම් අරගෙන ඒක අපි විග්‍රහ කරලා දෙන්න ඕනේ එයාගේ කියන හරිද වැරදිද කියන එක. ඒක බුද්ධ වචනේ මත පාදක වෙලා පමණක් කළ යුතුයි. ඉතින් ඒ නිසා අපි ඔක ඔය දේ කතා කරනකොට ඔක්කොම එක කතා කරන්න ඕනේ. يعني හැම පැත්තෙම නිකන් උත්තරයක් දුන්නොත් එහෙම ප්‍රශ්නයක් එනවා. يعني නිකන් ඔකට කොහොම උත්තරයක් දුන්නම කෙලින්ම ඒතකොට වැරදි. මොකද අපි ගන්න අපේ කොනෙන්නේ. බුදුබණ ඇහුනට වැඩක් නැහැ. අපි ගන්න කෝණේ වෙදදිනා. අපි ගන්න ඕන නැති බුදුබණ තුලදී බුදුබණ ගත යුතු කෝණින්. එහෙනම් ඒ කාරණා විග්‍රහව කරනකොට බුදුරණවහන්සේ ධර්මයේ ගත යුතු කෝණයට එක්ක විග්‍රහ වෙන්න ඕනේ. එහෙම නොවුනොත් දෘෂ්ටි කරනවා. ඒක නේද බුදුරණවහන්සේ මේ අත්පත සූත්‍රය පැහැදිලි කරන්නේ ආත්මයක් තියෙද කියන එක නෑ කි උත්තරයක් දෙන්නේ. නැත්නම් අහනකට උත්තරයක් දෙන්නේ. ඒ උත්තරයක් දෙන්නේ නැති. එයාට එයාට කිව්වොත් එහෙම දෘෂ්ටි කරනවා. ආත්මයක් තියෙනවා කිව්වොත් වැරදි කොහොමද? නෑ කිව්වොත් තියෙන එකක් නැතිනවා කියනවා. එතකොට එහෙනම් අපි යම් විග්‍රහයක් කරනකොට හරියටම විග්‍රහය කියන්නේ ඒ විෂය හැටියට නැතුව ඒ විග්‍රහය යට යන විදිහට කතා කරන්න වෙනවා. ඉතින් ඒ නිසා සමහර කරුණු අපි කතා කරනකොට ගොඩාක් ඇත්ත වුණත් කතා කරනකොට පරිස්සම් වෙන්න ඕනේ. ඇත්ත බොරුවක් වෙනවා එයාගේ හැකියාවත් එක්ක. ඒ කියන්නේ යාගේ තියෙන කෝණයත් එක්ක අපි කතා කරන්නේ ඇත්ත වුණත් ඒක බොරුවක් වෙනවා ඒ කෝණයට. එයාගේ කොන ටික බොරුවක් කියනවා. අපි කතා කරන්න ගියොත් අර බුදුරණවහන්සේ කියපු වචන පොඩ්ඩක් එහි මේ වෙලාව අපි කතා කරන්න ගියොත් අපි කතා කරන දේ ඇත්ත වුණත් අහන කෙනාට බොරුවක් වෙනවා. එයි එයාගේ කොන එක. ඒ බුදුරණවහන්සේයි කොනේ බලලා ගොඩාක් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ විග්‍රහය කල්පනා කරනකොට අපි අර හැම පැත්තම කල්පනා කරලා ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ කාරණාව මේ විදිහට තමයි තේරුම් ගන්න තියෙන්නේ. නමුත් එකපාරට ඔය වගේ දෙයක් කතා කරන්න යන්න හොඳ නෑ. තව කෙනෙකුට කියන්න යන්න හොඳ නෑ. මොකද අපි මේ බුද්ධ학ම කියන විෂය උගන්වනවා නෙමෙයි. අපි ඒක හොඳට හිතන්නට ඕනේ. අපි බුද්ධ학ම කියන විෂය කාටවත් කියලා දෙන්න නෙමෙයි ආයුත්තේ. අපි ආයුත්තේ නිවන් මඟ බුදුරණවහන්සේ වෙන්නපු නිවන් මඟ ඒ කෙනාට කියලා දෙන්න. ඉතින් ඒක ඒ විදිහටම කියලා දෙන්න ගියොත් සමහර අයට තේරෙන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. එයා එයාට එයා කොහොම මොකක් හරි ගනි. නමුත් අපට අර දෘෂ්ටියකට යෑම වළක්වන්න කියන්නේ වෙන දෘෂ්ටියකට යන්න එක වළක්ව ගන්න පුළුවන්. අකුසල් කරගන්න එක වළක්ව ගන්න පුළුවන්. නැත්නම් කියන කෙනාට බනින්න පුළුවන්. ඇයි? එයාගේ ගෝණෙන් න්යාගන්නේ. ඇයි මේක හිස් දෙයක්? මේ මොකක්වත් නැහැ. දැන් අද ඉන්නවා අද අද සමහර පිරිසක් ඉන්නවා මේ නිවන් පුරයක් තියෙනවා කියලා සූත්‍රෙම පෙන්නනවා. කියන්නේ නිවන කියලා පුරයක් තියෙනවා ස්ථානයක්. සූත්‍රයෙන් පෙන්නන්නේ ලස්සනට පෙන්නනවා. කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ. තව කරුණු පේනවා හැබැයි මග හරිනවා ඇත්ත අහනකොට තව කරුණු වලින් පේනවා. සූත් මේ නිවන් පුරයක් තියෙනවා. ඒ නිවන් පුරේ අර පටවියාපෝ තේජෝ වායු නැහැ. හිරුසඳු නැහැ කියලා ඒ පුරේ පේනවා ලස්සනට. ඊළඟට තව කියනවා මේ ආත්මයක් නැති වෙන්නේ. තියෙන දෙයට ආස කරන්න එපා කියලා බුදුරණන් කියන්නේ. මට මම ඉද්දී ආස කරන්න එපා. පුදුම විග්‍රහ මේ සූත්‍රෙමයි පෙන්වන්නේ. ඉච්චරට මෝඩය ඉන්න ඕනේ සමාජයේ. ඉන්නේ අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනේද? විවිධ විවිධාකාර පැති තියෙනවා. සමහරවිට මේ ධර්මයේ ඒ විදිහම කතා කරාම හරියටම තමන් කරන ප්‍රායෝගික දෙයට මේක ලස්සන ගලපනවා. අපි මේ බුදුරණාහිගේ ධර්මයේ මේ විදිහටම කතා කරාම පොඩ්ඩක්වත් වෙනස් නොකර ඒක ලස්සනට තමන් කරගෙන ප්‍රතිපදාවට ගලපලා පෙන්නනවා. ඒක හරිය කියලා එයා ගලප ගන්නවා. පුදුම දෙයක් මේ මේ මේ ධර්මයේ කියන එක. ඉතින් ඒ නිසා අපි ගොඩාක් හිතන්න ඕනේ හැම පැත්තක් එක්කම මේ ධර්මයේ ඉදිරිපත් කරනකොට තව කෙනෙකුට වෙන දෙයක් නොයන විදිහට ඒක අපි විග්‍රහ කරගන්නකොට හැම පැත්තක්ම කල්පනා කරලා විග්‍රහ කරන්න ඕනේ. මොකද බුදුරණවහන්සේ සමහර දේවල් හිම විග්‍රහ කරනවා. රාහුල සන්නසට විග්‍රහ කරා වගේ. ඒ හැම පැත්තක්ම හරියටම විග්‍රහ කරන්න ඕනේ. එතකොට තමයි උත්තරේ හම්බෙන්නේ. උන්තරවසන්නේ. තෙරුවන් සරණයි බොහොම බෙන් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එතන ඒ කියන්නේ ඒ කියන්නේ කෙනෙක් මේ කිසිවක් නැහැ හරි මේකක් හරි මෙතන තියෙන කිස් බවක් කියලා ඒක එහෙමයි කියලා ගැනීම මේ එහෙම වෙලා දෘෂ්ටිගත වීමේ බානකම ගැන ඔබ වහන්සේ එතන සඳහන් කරලා තේරුනේ මම ඒ එහෙමද ඔබ වහන්සේ අදහස් කරේ කියන එක පොඩ්ඩක් දැනගන්න කැමතියි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔය එක ඇත්ත. ඒ කියන්නේ ඒ විදිහට යා කියන්නේ අපි සවිස්තරව විග්‍රහය ඒක පැහැදිලි කිරීම කරගෙන ගියේ නැත්නම් ඒ හිස් කියන කාරණාවට කියන්නේ මේ මේ නිකන් අර සමහර කට්ටිය ඔටෝ වෙනවා කියන එකට යනවා. නිකන් ඉබේ වෙනවා කියන එක. ඊළඟට ඔය හිස් තැනක් එතන හිස් ස්වභාවයක් තියෙන. මුකුත් නැහැ. මුකුත් අරමුණු කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපිට දැන් වචන ඉගෙන ගන්න අවශ්‍යත් නැහැ. ඒ කියන්නේ අපිට දැන් පංචමාස්කන්ධ ඉගෙන ගන්න අවශ්‍යත් නැහැ. අයි මුකුත් නැහනේ. ඒ නිසා මුකුත් හොයන්න දෙයක් නැහැ. නිසා අපි ඉගෙන ගන්න ඕනේ නැහැ. මුකුත් නැති බව අපි අලා මුකුත් නැති බව අපි බලාගෙන ඉගෙන ගන්න හරි. ඒ මුකුත් හම්බෙන්නේද? දෘෂ්ටියකට යනවා. ඒ කියන්නේ දැන් අපි දැන් මුකුත් ඉගෙන ගන්න ඕනේ නැහැනේ. ඒ මුකුත් හම්බෙන්නෙත් නැහැ නම් කරනකොට ඉගෙන ගන්නත් ඒ කියන්නේ දැනුමක් අපි අඩුම ඒක ඉගෙන ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට අර හිස් බවකට තමයි යන්න යන්නේ. ඒ දැන් මුකුත් නැහැනේ. හම්බෙන්නෙත් නැහැලු මුකුත්. ඒ බව හම්බෙනවන වැරදිලු. ඉතින් මොකටද ඉගෙන ගන්නෙ? ඉගෙන ගන්න එකත් මම උත්සාහය වෙනවා. ඊළඟට හිස් බවක් තමයි ආරම්භණය කරගන්නත් යන්නේ. අන්න ඒකයි තියෙන ලොකු භයානකත් කියන්නේ මේ මේ බුදුරණවහන්සේගේ ධර්මයේ මේ මේ යන්න තියෙන්නේ නුවණකටනේ. දැන් අපි නිකන් කතා කරන්න ගියාම වෙන්නේ ඒක ඉතින් කොහොමද සිදුවෙන එකක්. මොකද සමාජයේ මිනිසයාගේ තියෙන නුවණ තියෙන කෙනාට විතරනේ හම්බෙන්නේ. නමුත් සමාජයක් හැටියට දෘෂ්ටිගත වෙන ස්වභාවය තියෙනවා අපි ඒ කියන්නේ ඒකේ සවිස්තරව කතා කරනකොට දැන් මම පැහැදිලි කරේ ඒකේ සවිස්තර විග්‍රහය අන්නේ විදිහටම කතා කරොත් එයාට පොඩ්ඩක් හිතන්න පෙළවෙනවා. නැත්තම් සමහරවිට ඉගෙන ගන්න කියන්නේ දැන් ඉගෙන ගැනීමට පවා යොමු වෙන්නේ නැතුව හිස් බවක් තමයි මේ අල්ලගන්න දන්නේ. ඉතින් ඒක සමහරවිට මේ පුදුමයි කියලා කියන්නේ ප්‍රායෝගිකව කරන කරුණු මිය ඇත්තටම කියන බුදුබණ බුදුරණවහන්සේගේ ධර්මයට ඒක තමන් කරගෙන ආපු එක හරි කියලාම ගලප ගන්නවා. ඒ කියන්නේ සක්කාදිට්ඨිය කැඩෙනවා කියන එක හිතාගන්න බෑ. කොහොම හරි ඒකට ගලප ගන්නවා. දැන් මං කරගෙන ඉන්න එක හරි කියලා මම හිතා ගන්නවා. ප්‍රායෝගිකත්වය කියන එක ඉන්නේ. එච්චරට අහු වෙන සම්භාවිතාවය තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි යමක් ඒක කතා කරනකොට අර ඒ කරා යොමු නොවෙන්න අපි සියලු අපසරිය එක්ක අනිත් කරුණුත් එක්කම කතා කරන්න ඕනේ. ඒක කොහොමද සිදු වෙන්නේ? දැන් ඒක අනිත්‍යයි කියලා දකින්නේ ප්‍රඥාවෙන්, හිතෙන් නෙමෙයි. ඊළඟ විතරකේ කියන්නේ මොකද්ද? ඒතර විතරකෙන් තමයි මේක අපි ලේබල් කරන්නේ. මනින්නේ මේකින් ප්‍රඥාවට මේක කරනකොට අපි ලේබල් කිරීමෙන් ගන්න මේ හැම පැත්තක් එක්කම කතා කරගෙන ඒ විග්‍රහය කතා කරනවා. නැත්නම් අනිවාර්යෙන් හිස් බව තමයි අරමුණු කරන්න කෙනෙක් කැමති වෙන්නේ. ඒ නිසා අපි හැම එකක්ම කතා කරන්න ඕන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අර මේ රාහුල ස්වාමීන් වහන්සේට අර බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය අහනකොට ඊට කලින් මේ රූපය ගැන විස්තර ඒකේ ඇත්තට මෙතන අර සුත්තේන් දත යුතු එතන අර විද්‍යා සුප්ප විද්‍යා ඒ කියන්නේ දෘෂ්ටිය ඒක හරියට ඒ දැක්ම ආවට පස්සේ එතන ඒ නිසාද ඊට පස්සේ ආනාපාන සතිය වඩනකොට ඒක සතිපට්ඨානයේ වැඩින නිසාද එහෙම කෙදේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. අපට ඒක ඒකාන්ත කරලා කියන්න බෑ. ditthya suppati vidda බීම බීම පිනිසම පමණක්ද කියන එක. මොකද දැන් අනිත්‍ය සංඥාවත් වඩන්න කියලා කියනවනේ. එතකොට එතනදී වැඩිමක් ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා ඒකාන්ත කරලා කියන්න බෑ ඒක විතරක්ම කියලා. මොකද අනිත් එක මේ යම් යම් විද්‍යකින් කියන්නේ කොහොමද නුවණින් විමසීමකට යමු වෙනවා. ඒ වගේම ඒක නිරවුල් කර ගැනීමකටත් යමු වෙනවා. ඊළඟට හැබැයි අනිත්‍ය සංඥා වඩන කාරණාව කියනවනේ. අර භාවනාවක් භාවනා විග්‍රහයක් කියනවනේ. අසුබය, මෛත්‍රිය, ඒ ඒ කරුණ ටික විග්‍රහයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ අපට ඒකාන්ත කරලා හිම නිගමනයකට එන්න අමාරුයි. ඒක විතරක්මද කියලා මත ඒක අනිවාර්යයි. මොකද ඒක කොහොමද තියෙන්න ඕනේනේ. ඒක නැත්තම් කොහොමද වෙන්නේ නෑනේ. ඒක අනිවාර්යයි. නමුත් ඒක විතරක්මද කියන එක අපට ඒකාන්ත නිගමනයක් කරන්න අමාරුයි. මොකද මාර්ගයේ අර එතනින් හැ වැඩෙන විග්‍රහයත් එක්ක අපට ඒක නිශ්චයයක් දෙන්න බෑ මොකද්ද කියන එක. තේරුම් ගන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් දැන් ධර්මයේ අහුවා කියන්නේ සුතා දත වදිතා පරිසම් මනසමුපේක්ෂා ditthiya suppatividda කියලා කියනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට දැන් පරිසම්පාදේ අපි ගමු දැන් ඒ අපි දැන් ඒ වචන වලින් දුන්නේ නැහැ. වචන වලින් යම් අර්ථයක් නේ බුදුහාමුදුරෝ ඉදිරිපත් කරන්නේ. දැන් එතකොට දර්ශනෙන් දැකීම කියන්නේ හරියට පරිසම්පාදේ දැකීම. එතකොට දිට්ඨි වශයෙන් පිරිසිදු වීම කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් දැන් ඉතින් බුදුහාමුදුරුවෝ කියන දැන් පොඩි උදාහරණයකට ගත්තොත් දැන් චක්කු සංපස්සජ වේදනාව. ඒ දැන් ස්පර්ශය ඒ ප්‍රත්‍ය වශයෙන් එතනදී ඊළඟ රූප තණ්හා මේවා මාර්ගයට අහුවෙන ඒවානේ. එතකොට දැන් අපි කොච්චර තේරුම් ගත්තත් අපේ චක්කු සංපස්සජ වේදනාව මේ හම්බෙන්නේ සුඛ දුක්ඛ දුක්ඛම. එතකොට සංඥාව මේ මොකද මේ රූපය කියලා අර මමමයින රූපයක් මට එළියෙන් තියෙන රූපයක්. ඒතකොට පස්සේ කියලා මම තේරුම් ගන්න පස්සේ. ඒතකොට අපිට මේ කියන්නේ කවදාවත් කියන්නේ දර්ශනයෙන් දැකිය යුතු තැනක තියෙන පටිච්චසමුප්පාදය දෘෂ්ටි වශයෙන් නිරවුල් කරනවා කියලා කියන්නේ අපි තේරෙනදී අපි තේරුම් ගත්ත ඒ වේදනා තුන නෙමෙයි මෙතන බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා තේරුම් ගන්න තවත් හොයන එක විසක් වෙන දෘෂ්ටි වශයෙන් නිරවුල් කරන ක්‍රමයක් තියෙනවා ස්වාමියාස්ත. يعني කවදාවත් يعني ඇත්තටම මාර්ගයට අහු වෙන ස්වභාව ටිකින් ඉදිරිපත් කරන ටික ගැන يعني ගැන කොහොමද දෘෂ්ටියක් නිරවුල් කරන්නේ يعني يعني අපි තේරුම් ගත්ත වේදනාව තුන නෙමෙයි මෙතන තියෙන්නේ. අපි තේරුම් ගත්ත ස්පර්ශය නෙමෙයි කියන එක ඇර වෙන ක්‍රමයක් නෑ නේද ස්වාමීන් වහන්සේ. තේරුම් සරණයි. තේරුම් සරණයි. ඇදලා මට කියන්න දෙයක් නෑ මේ හොයක් කරන වැඩේ හරියට කරගෙන යන්න. මොකද හේතුව මට සතුටකුත් ඇති වුණා මේ ওই විදිහට කල්පනා කරන එක. මට ලේසියෙන් හම්බෙන්නේ නැහිම කල්පනා කරන අය. මොකද ඔක්කොටම ඕන නැත්තේ කොහොම හරි මේ තමන් ගැලපුණා කියලා තේරුම් ගන්නනේ. ඉතින් ඒ නිසා තවදුරටත් කල්පනා කරගෙන යන්න කල්පනා කරනකොට ඕක මොකක් හරි යෝනිසමනසිකාරණේ කරන්නේ. යෝනිසමනසිකාරයේදී තමන් වැරදි කියලා හම්බෙයි. ඒකයි කරන්න තියෙන්නේ. නැතුව මේ වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ කල්පනා කිරිල්ල හරියට හරි. ඒ බුදුන් වහන්සේ කියපු දේ එක තමයි මේ යන්නේ. ඉතින් අපට ආයේ ලේබල් කරගන්න දෙයක් නැහැ. දැන් ditthya suppatiddha කියන්නේ මොකද්ද කියන එක. හැබැයි ditthya suppatiddha කියලා කියන්නේ මේ මගේ කෝණයෙන් දාගෙන මේ ගලප ගන්න හේකුත් නෙමෙයි. හැබැයි හැබැයි ඔය ඔය දැක්මත් නෙමෙයි තමයි. මොකද දැක්ම නම් මේ දැක්කනම් ඇත්ත වශයෙන් දැක්කනේ. ඇත්ත වශයෙන් දැක්කා එහෙනම්. එහෙනම් ඒක වෙන්නත් බෑනේ. හැබැයි මගේ කෝණයෙන් දාගත්තා නම් මම දැන් ඒක වෙන විදිහකින් දාගන්න තියෙන්නේ. ඉතින් ඔය ක්‍රමෙහිට යනකොට ඔන්න මේ dittya suppatividda වචනය අවශ්‍ය වෙන්නේ ඒක වෙලා තියෙයි. ඇයි? සිදුවුනේ මොකද්ද? Tamanටම පහරක් කරනවා. මම කොච්චර ඕනද? මම කොච්චර ඕනද? මට මේකක්වත් ගැලපෙන්නේ නැහැ. ඔක්කොම වැරදි ඉන්නේ. Taman Taman ගන්න දේ ඔක්කොම වැරදි කියාගෙන හම්බෙගෙන යනවා. බුදුන් වහන්සේ පෙන්වන්නේ මේ ditthya suppadidda කියන එක පැහැදිලි කරන්නත් නෙමෙයි. බුදුන් වහන්සේ පෙන්වන්නේ මේ මේ පංචවස්කන්ධ පැහැදිලි කරන්නත් නෙමෙයි. ඔය ඔය ඔය ප්‍රායෝගික හතේ හම්බෙන්නේ. කියන්නේ නිවන් මාර්ගයක් හම්බෙන්නේ. මේ මට නිවන් මාර්ගයක් හම්බෙන්නේ නෙමෙයි. මං වැරදි බවෙන් නිවන් මාර්ගය හම්බෙන්නේ. ඉතින් ඒ නිසා තව දුරටත් ඒක කල්පනා කරන්න ධර්මය මට මුකුත් දෙන්න අවශ්‍ය නැහැ. ওই විදිහට කල්පනා කරනකොට හැම වෙලෙම මම මොඩෙක් කියලා හම්බෙයි. එහෙනම් මට තේරෙන්නේ කොහොම වැරදි කියලා හම්බෙයි. ඒක හම්බිනවා නම් සාස්ත්‍රුන් වහන්සේට කරුත් ඇති. එච්චරයි වෙන්නේ. මොකද මේ ලෝකේ ධර්මය විතරනේ හරි. අහං නජානයි භගවා ජානයි. ඔකයි හම්බෙන්නේ නැත්තේ. කොහෙන් හරි හම්බෙන්නේ නැත්තේ ඔක. කොහෙන් හරි ගැලපෙන්නේ නැත්තේ එතෙන්ද. අහං නජානයි භගවා ජානයි. අහං නජානයි භගවා ජානයි. ditthya suppatu idda හෙව්වොත් අහං නජානයි භගවා ජානයි. ඊළඟට මේ සෝතප්පත්‍යං ගෙවුවත් අහං නජානයි භගවා ජානයි. පංචපාස්කන්ධ හෙව්වත් අහං නජානයි භගවා ජානයි. ওই ටික හම්බුණා නම් අන්න එයාට සක්කාදිට්ඨිය ප්‍රායෝගිකව දුරු වෙන ප්‍රතිපදාවක් හම්බෙයි. ඉතින් ඒ නිසා ওই විදිහට කල්පනා කරන්න. තේරුම් ගන්න. තේරුම් ගන්න ගොම් මිසෝ. ස්වාමීනාසේ අර අහන්න ජානනම් භගවන් ජානනම් ඒක ස්වාමීනාස මට ඒක නිකන් ඒ ගැන හිතුවේද? ඒක මේ දැන් ඇත්තටම කෙනෙක් සෝතාපන්න වුණාට එයාටත් ඒක මේ ගැන වළංගු වෙන්නේ ස්වාමීන් වහන්සේ. මොකද එයාට තව ඉදිරියට තරන් යන්න තියෙනවනේ. එතකොට ඒක හැමෝටම කියන අවසානට ගිය කෙනාට පවා ඒක වළංගු ස්වභාවයක් තියෙන්නේ ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න. රහතන් වහන්සේලත් ඒක. අනික් කෙනෙක් කරන කතා කරන දෙයක් නෑ. රහතන් වහන්සේ මොනවද දන්නේ? අසුජි ස්වාමීන් වහන්සේ ගැන හිතලා බලන්න. අසුජි ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද? උපදේශ පරිබ්‍රාජකයාට. මම මොකක්වත් දන්නේ නෑ. මම අහම් පොඩ්ඩක් දන්නවා. සාස්ත්‍රණ වහන්සේගේ අදහස මම ඒක කියන්නම් කියලා ඒක කිව්වා. රහතන් වහන්සේලා තියෙන එක. දැන් අර මහා කච්චාන ස්වාමීන් වහන්සේ බණ කියලා ඉවරලා මොකද්ද කියන්නේ? බුදුරණවහන්සේගෙන් ගිහිල්ලා අහන්න එක දරා ගන්න. මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ කාගේ එකක්ද? බුදුරණවහන්සේ කිව්වා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම සංගායන ඉදිරිපත් කරන්නේ මොකද්ද? බුදුරණවහන්සේ කිව්ව එක මට මෙහෙම තේරුණේ කියලා නෙමෙයි කියන්නේ. ඒවම මේ සුතම් ඒකන් සමයම් භගවා. මම මෙන්න මෙහෙම ඇහුවේ. අහපු ටිකක් විතරයි කියන්නේ. මොකද අහපු ටිකක් විතරක් කියන්නේ. මම දන්නේ නැති නිසා. අහපු ටිකක් කිව්වේ. ආපු ටික දන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. රහත් වෙනකම්ම තියෙන්නේ අහං නජානාමි භගවා ජානාමි. රහත් උනත් තියෙන්නේ අහං නජානාමි භගවා ජානාමි. සම්බුද්ධ සූත්‍රයේදී බුදුරණවහන්සේ අහනවා භික්ෂුන්ගෙන් කවුද ඔබයි මගේ අතර වෙනස මොකක්ද අහනවා. රහතන් වහන්සේලෙන් අහන්නේ. ඔබයි මගේ අතර වෙනස භාග්‍යතුන් වහන්සේනේ මුල භාග්‍යතුන් වහන්සේම කියලා දෙන්න කියනවා. ඒකවත් ඉතින් ඒකවත් මේ භික්ෂුන් වහන්සේලා කියන්නේ නේ. භාග්‍යතුන් වහන්සේ දන්නේ කියනවා කියලා දෙන්න කියනවා අපට. භාගතුන් වහන්සේ කියන අපිදුන්නගේ දෙගොල්ල කිසි වෙනසක් නැහැ. දෙගොල්ලම සමානයි. ඔබත් රහත් වුණා, මාත් රහත් වුණා. අවබෝධයෙන් කිසි වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ මං රහත් වෙලා මම මග කිව්වා. ඔබට මග කියලා දුන්නා. මග මොකද්ද කියලා පෙන්නවා. එච්චරයි වෙනස. එතකොට රහතන් වහන්සේගේ බුදුරන් වහන්සේගේ වෙනස අවබෝධ වෙනසන්නේ මග පෙන්වා දුන්නා. එතකොට පෙන්වා දුන්න මග පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නෙමෙයි. එහෙනම් දන්නේ බුදුරජාණන් වහන්සේ. මම නෙමෙයි. බුදුරණන් වහන්සේ දන්නේ. රහතන් වහන්සේට හම්බෙන්නේ බුදුරණන් වහන්සේ දන්නේ මම නෙමෙයි. ශ්‍රාවකයා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට හම්බෙන්නේ බුදුරණන් වහන්සේ දන්නේ මම නෙමෙයි. ඒක දිගටම භගවා ඥානම යහන්න ඥානමයි. තිරුවන් සරණයි. අවසරයි තනස. තනස මේ එක සූත්‍රයක මම අහලා තියෙනවා මේ ස්වයංහන්සේ දේශනා කළා තියෙනවා මාර්යා සම්බන්ධව එතෙන්දී දැන් අර නැත්නම් මාරයාගේ ඇසට පේන දෙයක් මාරයාගේ කනත් මාරයාගේ කනට ඇහෙන දෙයක් මාරයාගේ මේ විදිහට ඒ ආයතන හයටම ගිහිල්ලා ඒ ඒ විඥාන හය මාරයාගේ කියලා ඊට පස්සේ මේ ඔබට අයිති දේ ඔබ තියාගන්න කියලා බුදුරන්වහන්සේ කියනවා මාරයාට. තනත්තන් අපි දැන් අපි යෝනිසුමස්කාරය කරනකොට අපි නමුත් ඒ යෝනිසුමස්කාරය කරන්න අවශ්‍ය කරන ඒ කියන්නේ මනසයි සම්මය විඥානය අපි පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන දේත් එතකොට මායාවේ කියන එක තමයි අපාවෙන් වගේ හැංගියන්නේ. ඉතින් එතකොට අපි මේ මායාවට ඇති දෙයක් පාවිච්චි කරනවාද කියන එක ඒක ටිකක් පොඩ්ඩක් පැහැදිලි කර ගන්න අවශ්‍යයි සානන්ත ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. එතකොට අපි ඔක තියෙනවා සූත්‍රයක මට මතක සංයුත්ත නිකායේ මාර සංයුත්තිය වගේ වෙන්න ඕනේ. ওই කාරණා තියෙනවා. ඒතර අපි හැම වෙලෙම බලන්න ඕනේ අපට හිතිච්ච කෝණෙන් නැතුව බුදුරණවහන්සේ පෙන්වපු කෝණෙත් එක්ක. මොකද අපට සමහර එකක් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. බුදුරණවහන්සේ කීපදේ තමයි හරි. මොකද අපට ගැලපෙන දේ අවිද්‍යාවට, බුදුරණවහන්සේ කීපදේ විද්‍යාවට. ඒතර ඒ කෝණෙන් හැම වෙලෙම බලන්න ඕනේ. මේ ලෝකේ ලෝකීය පැවැත්ම කියන එක ලෝකීය පැවැත්ම කියන එක සම්පූර්ණ පදනම විද්‍යාව අවිද්‍යාවකින් තොර මොනවා හරි දෙයක් බුදුරණවහන්සේ කොතනක හරි කියලා තියෙනවද? කොතනකවත් නැහැ. ලෝකීය පැවැත්ම කියන එක දැන් ඒ සූත්‍රෙම තියෙනවා. ඒක මාර්ගය කියලා විග්‍රහ කරලා. එතකොට ලෝකීය පැවැත්ම කියන විග්‍රහය සම්පූර්ණයෙන් තියෙන්නේ අවිද්‍යාව මත. ඒක ඒකාන්තයෙන් ඇත්ත. බුදුරණවහන්සේ කිව්ව දේ. එතකොට ඒක ඒ විදිහමයි. මේ ඔක්කොම ආර්යගෙම තමයි. වෙන කාගවත් නෙමෙයි. ඒක නිසා තමයි මේකෙන් නිදහස් වෙනවා කියන එක එච්චරට අමාරු. ප්‍රඥාව කියන්නේ බුදුරණවහන්සේ උදාහරණ දෙන්නේ අශ්‍රෝමයේ සීයකට පල්ලා විදිහන එක ලේසි කියනවා. සක්කාය දිටි දුරු කරනවට වඩා. ඊළඟට විඥාණයට කියනවා මායාවක්, මැජික් එකක්. නිකම් මැජික් එකක් නෙමෙයි හතර මංහන්දියක පෙන්වන්නේ මැජික් කාර්ය මැජික් එක. හතර මංහන්දියක පෙන්වන්නේ. හතර මංහන්දියක පෙන්නකොට හැම පැත්තෙන් බලන්න පුළුවන් නේ. මේ ඒත් අහු වෙනවා කියනවා. එච්චර මායාවක් කියනවා. ඒ කියන්නේ මේක අපි අහුවෙන සම්භාවිතාවයටමයි තියෙන්නේ. බුදුවරු බුදුවරු පහළ වෙලා ප්‍රඥාවෙන් යුක්තව කියන ධහම මේ ලෝකෙන් ඈතර වෙන්න මෙතන ඉඳගෙනම ඇතුළත වෙන දෙයක් වෙඩෙන්නේ. ඒ කියන්නේ විතරකයෙන් නෙවෙයි මග හම්බ වෙන්නේ. ප්‍රඥාවට මග හම් වෙන්නේ. විතරකේ යෝනිසෝ මනසිකාරය කරන වෙන මග වැඩෙනවා. ඒක මග කියන්නේ අපේ ඇතුලේ මගේ ඇතුලේ තියෙන එකක් නෙමෙයි. මම කියලා හම්බෙනකොට අවිද්‍යාවේ මෝඩකමින්මයි. මග කියන්නේ නිවන් මඟට. ඒක කිංසකෝපසුත්තේ හොඳට උදාහරණයක් තියෙනවා. මග කියන්නේ සමතේපස්සන. ඒක මගටයි තී. මනස කියන්නේ විතරකය කියන්නේ මේ ලෝකයේ තියෙන අවිද්‍යාවටයි ඒක. ඒක පාදක කරගෙන යෝනිසමනසිකාරය කරන්නේ. ඒකයි බුදුරණවහන්සේ පෙන්වන්නේ ධර්මය ඇහෙනකොට තේරෙන එක නෙමෙයි විය යුත්තේ. ධර්මයේ හෙද්දිවිය යුත්තේ යෝනිසෝ මනසිකාරය උපදින එක. අපිට තේරුණා නම් ධර්මයේ හෙනකොට අපිට නිවන් මඟ හම්බෙන්නේ නැහැ. මොකද තේරුනේ අපේ කොනටනේ. අපේ රාමුවටනේ, අපේ සිතවිල්ලටනේ. බුදුරණවහන්සේ කොතනකවත් කියලා නැහැ සද්ධර්මය ඇහෙනකොට තේරෙන්න ඕන කියලා. ගැළපෙන්න ඕන කියලා කොතනකවත් කියලා නැහැ. සම්මාදිට්ඨියට ප්‍රත්‍යවන ප්‍රඥාවට හේතු වන යෝනිසමනසිකාරය උපදිය යුතුයි නිසා ධර්මය ඇහෙනකොට තේරෙන්න ඕන කියලා නෑ. තේරුණොත් මගේ රාමුවට. දැන් තේරෙන්නේ නැති නිසා යෝනිසෝ මනසිකාරය උපදිනවා. හැබැයි ඔක්කොම උපදින්නේ නෑ. තේරෙන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා එයා අතහැරලා දානවා. කෙනෙකුට තේරෙනවා. එයා තේරෙන්නේ නැති කෙනාට මොඩයි. මොකද හේතුවේ? එයා තේරුම් ගත්තේ තමන්ගේ කොනෙට. තේරුන්නේ නැති එක්කෙනා ඊට වඩා නුවණයි. මොකද එයාට හිතේ ඒක තේරුන්නේ නෑ. එයාට තමන් කොට ගැළපුවේ නෑ තේරුන්නේ නෑ. හැබැයි අතහැරියා. අනිත් කෙනෙක් ඉන්නවා තේරුන්නේ නැහැ, ගැලපුන්නේ නැහැ තමන්ගේ කොනෙට. එයාට උපදින යෝනිසෝ මනසිකාරය. මොකද යෝනිසෝ මනසිකාරය ඉපදුනොත් විතරයි සෝතාපන්න වීම පිණිස අරුණ නැගුණා කියන්නේ. එහෙම නැතුව තේරීම නෙමෙයි අරුණ නැගුණා කියන්නේ. ගැළපීම නෙමෙයි අරුණ නැගුණ කියන්නේ යෝනිසෝ මනසිකාරය ඉපදීමට. එහෙනම් අපිට සිදුවිය යුත්තේ අපේ මනසට ඒ කාරණාව තේරීම නෙමෙයි. තේරුණේක වැරදි කොහොමද? හරි නෑ. ගැළපෙන එක වැරදි කොහොමද? හරි නෑ. යෝනිසෝ මනසිකාරය උපදින. ඒක බලෙන් කියලා දෙන්න බෑ. යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා ඇහුවොත් කාගෙන් හරි මම ඒක කලින් පැහැදිලි කරා. කියලා දෙන එක්කිනා පරතොත ගොහසේ අනුන්ගෙන් ඇහෙන්නේ ඒක. අනුන්ගේ යෝනිසෝ මනසිකාරය ඇහෙනවා කියලා බුදුන් වහන්සේ කියන්නේ ආධ්‍යාත්මික අංගයක යෝනිසෝ මනසිකාරය කියන්නේ අනුන්ගෙන් ඇහෙන සත්‍යර්මය. යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා අහලා තව කෙනෙක් විස්තර කරලා දුන්නොත් යෝනිසෝ මනසිකාරය අනුන්ගෙන් ඇහෙන්නේ. ඒක පරතොත ගොහසයක්. ඒක ධර්මයයි. ඇතිවියුත් යොනස් මනසක ඇතුලේ. එහෙනම් ඒක කවදාවත් කාටවත් අනුන්ට දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි ඇති වෙන්න ඕන නැත්තේ. තේරෙන එක නෙමෙයි. එහෙනම් අපට කොහින් ගියත් අපි අහුවෙලානේ ඉන්නේ. එච්චරට අමාරු නිදහස් වෙන්න. හැමෝටම බැරි එකයි. යෝනිසෝ මනසිකාරය උපදින්නට ඕනේ. ඒ යෝනිසෝ මනසිකාරය ඉපදිච්ච කෙනාට විතරයි අරුණ නැගුණාම සූර්යය උදා වෙනවා වගේ. යෝනිසෝ මනසිකාරය උදා වෙච්ච කෙනා විතරයි සෝතපන්න වෙන්නේ. නිවන් මඟ හම්බෙන්නේ. වෙන කෙනෙකුට හම්බෙන්නේ නැහැ. ධර්මයේ තේරිච්ච එකට හම්බෙන්නේ නැහැ. බුදුරජාණන් ධර්මයේ තේරෙනවා කියන්නේ නෑනේ. ධර්මයේ දකින්නේ ප්‍රඥාවට. ඒ සෝතපන්න කෙනා. හම්බෙන්නේ යෝනිසමනසිකාරය. අන්න මාර්ගයේදී සද්ධානුසාරී ප්‍රතිපදාව. සද්ධායෙන් ප්‍රතිපදාවට එන්න ඕනේ. එහෙනම් අර ඔක්කොම ඇත්ත. වැරදි නෑ. බුදුරණවහන්සේන කිව්වේ මාර්යාගේ. ඔක්කොම මාර්යාගේ. අපට තේරුණා නම් ඒකත් මාර්යාගේ. අපට ගලපුණා නම් ඒකත් මාර්යාගේ. අවිද්‍යාවෙන් තියෙන්නේ. විද්‍යාවෙන් නෙමෙයි. අපට හම්බෙන්නේ නැති එක නෙමෙයි. යෝනිසමනසිකාරය. අපට යෝනිසමනසිකාරය හම්බෙන්නේ නැතුව අපි අර විශේෂ තේරුම් ගන්න එකත් උන්න ප්‍රශ්නේ. දැන් අපට ඕන නැත්තේ ඒ ආයතන එහෙම වෙන්නේ කොහොමද කියලා විශේෂ විශේෂ මට තේරුම් කරගන්න. ඒ විශේෂ නිර්දේශය මට තේරුම් කරගන්න. මට ගලපගන්න විශේෂ නිර්දේශය. බුදුරණවහන්සේ විශේෂ නිර්දේශයක් කියන්නේ නෑ. මේ ආයතන විශේෂ නිර්දේශයක් පංචපාදස්කන්ධ විශේෂ නිර්දේශයක්, පටිසමුප්පාද විශේෂ නිර්දේශයක්, ආනාපානහත විශේෂ නිර්දේශයක්, අතිපට්ඨාන විශේෂ නිර්දේශයක්, බෝධිපාක්ෂිතන විශේෂ නිර්දේශක කියන්නේ නෑ බුදුරණන් වහන්සේ. බුදුරණන් වහන්සේ ඒව ඒව කියලා දුන්නේ මොකටද? විශේෂ නිර්දේශකට නෙමෙයි. ඇතුළත යෝනිසෝමනසිකාරී උපද්දවා ගැනීම සඳහා අංගයක්. ඒ කියන්නේ නිවන් මාර්ග උපද්දවන්න ඒවා කිවි. යෝනිසෝමනසිකාර දැන් සුල්ලබන්දක ගන්න ඒ විශේෂ නිර්දේශ මුකුත් දන්නේ නෑ. සජෝහරා කිවි. විශේෂ නිර්දේශ විශේෂ නිර්දේශ දන්නේ නෑ. හැබැයි රහත් වුණා. ඊට පස්සේ මේ කවුද? බාහිදාර කීරියේ ඔය විශේෂ පිළිසෙට මොකුත් දන්නේ නැහැ. දැක්කොත් දැක්ක විතරයි. එච්චර දන්නේ අර විශේෂ පිළිසෙට දන්නේ නැහැ. හැබැයි ඔය ඔක්කොම වැඩුණා. අපට ඕනේ අර විශේෂ පිළිසෙට තේරුම් ගන්න මිසක් ඇතුළත යෝනිසෝමනසිකාරය උපත්වලා ගන්න නිවන් මඟ හොඩා ගන්න නෙමෙයි. බුදුරණවහන්සේ දුන්න ධර්මයේදී අපට හම්බ විය යුත්තේ ඒ විශේෂ නිර්දේශය නිරවුල් වෙන එක නෙමෙයි. අපට හම්බ වෙනට නැත්තේ අපි වැරදි කියලා හම්බ වෙන විදිහේ යෝනිසෝමනසිකාරය. මොකද ප්‍රායෝගිකව හම්බ වෙන ප්‍රතිපදාවේ මුලින්ම කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වීමයි නිවන් මඟ. එහෙනම් සක්කාය දිට්ඨිය දුරු වෙනදී නිවන් මඟේදී හම්බෙන්න. සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන්නේ මේ පංචපාස්කන්ධ මම නෙමෙයි කියලා වැරදි කියලා හම්බෙන එක. ඒ කියන්නේ ප්‍රායෝගික දෙයක් නේ. සිතවිල්ලකින් හිත හිතා තරුමරමලා ඉන්න එකක් නෙමෙයිනේ. ප්‍රායෝගික දෙයක්. ප්‍රායෝගිකව හම්බෙන පංචපාස්කන්ධේ වැරදි කියලා හම්බෙන්නේ කොහොමද? මම වැරදි කියලා හම්බෙන්නේ. ප්‍රායෝගිකව මට තේරෙන්නේ නැහැ කියලා හම්බෙන්නේ. මට ගැලපෙන්නේ නැහැ කියලා හම්බෙන්නේ. එහෙම හම්බෙනවා නම් අන්න බුදුරණවහන්සේ කිව්ව බඩේ වෙනවා. එහෙම නැතුව මට ලස්සනට තේරෙන මගේ විශේෂ දෙයට ලස්සනට ගැලපෙන මගේ හිතට ලස්සනට ගැලපෙන දෙයක් වෙනවනම් මම හරි මට තේරෙනවා දැන් මට කරන්න පුළුවන් මට දැන් හොඳ නිවන් මාර්ගය දෙනවා දැන් මට බොද්ධංග තේරෙනවා දැන් මට බොද්ධංග දෙනවා දැන් මට හත්පටි සම්පත්තිය දෙනවා දැන් මම හරි දැන් මම මට තේරෙනවා සක්කාය දිට්ඨිය වැඩෙනවා නිවන් මඟ හම්බෙන්නේ බුදුරණවහන්සේ නිවන් මඟක් පෙන්වුවා මිසක් විශේෂ දේශයක් කියලා දුන්නේ ඒ ඉගෙන ගන්න දේ තුලින් අපට යෝනිසු මනසිකාරී ඉපදී නිවන් මඟ හම්බ විය යුතුයි. ඒ බුද්ධ දේශනාව ඒ විදිහටම සත්‍යයි. අපට තේරුම් නැති බව හම්බුණා නම් අන්න යෝනිස මනසිකාරය කළ යුතුයි මඟ හම්බෙනවා. අපට තේරුණ බව හම්බුණා නම් එයාට යෝනිස මනසිකාරය හම්බෙන්නෙත් නැහැ, මඟ හම්බෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ බුද්ධ වචනේ ඒකාන්තයෙන් සත්‍යයි. ඒක හිමමයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාව ගැන අහන්න තුන් ප්‍රශ්නයක් මට හිතෙනවා මට කොහේ හරි වැරදි තැනක් තියෙනවා කියලා අර ආශ්වාස ප්‍රාශ්වාසයෙන් නොකඩවා කරනකොට සතිය ධර්මයක් ශක්තිමත් වුණාම දිග වශයෙන් කොට වශයෙන් බලනවනේ ඊට පස්සේ මුල මැද අග කියලා සතියෙන් බලනවනේ ඒතර සංඥාස අර කෙටි දිග කෙටි කියලා බලනකොට ගොඩාක් සියුම් වුණාම මුල මැද අග කියන එක අල්ලගන්න ටිකක් ආයාසයෙන් හුස්ම ගන්නකොට නිකන් ඕලාරික වගේ කියන්නේ අර තිබිච්ච සංසුන් සතිය කැඩෙන ගතියක් වෙනවා මොකද උවමනාවෙන් මුල මැද අග අල්ලන්න ගියාම ඒක එතන කොහොමද කරන්නේ සවිනාස අනිත් එක මේ අභ්‍යන්තරවයි බාහිර රූප ආශ්වාස ප්‍රශ්වාස රූප කාය බලන හැටි කියලා දෙන්න සවිනාස තෙරුවන් සරණයි දේරුවන් සරණයි. දැන් වෙලාව අඩුයි. සවිස්තර විස්තරයක් කරන්න බෑ. ඔය ඔය විස්තරේ ඔය විදිහේනම දැන් පැය තුනකට කලින් පර්ත් නුවර මම වැඩසටහනෙදි කරා. ඒක ඔබ අහන්න. ඔබ ඔය කියන ක්‍රමයට මොකක් හරි සමතයක් වැඩෙයි. ඒක ලෝකයේ දෙයක්. බුදුරණවහන්සේ මොකක් කියලා නැහැ. කොතනකවත් කොයි බුද්ධ දේශනාවකවත් ඔය විදිහේ විග්‍රහයක් කරලා නැහැ. නිවන් මාර්ගර කරලා නැහැ. ඔය විදිහේම විග්‍රහය පොඩ්ඩක්වත් කරලා නැහැ. උකට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැහැ. හැබැයි යෝක මොකක්කෝ ක්‍රමයකට අපිට සමතේ වැඩෙනවා. ඒක වැරදි නෑ. ඒක සමතේ වැඩෙන ප්‍රතිපදාවක්. ඒක අරිට සූත්‍රය බුදුරණන්ස් පැහැදිලි කරන හොම ක්‍රමයක් තියෙනවා. හැබැයි නිවන් මාර්ග මේකයි කියලා වෙනම ක්‍රමයක් පැහැදිලි කරනවා. මුලමදාගක බලන ක්‍රමයක් නිවන් මාර්ගයේ පැහැදිලි කරන්නේ නෑ බුදුරණවහන්සේ. ওই ක්‍රමේ පොඩ්ඩක්වත් පැහැදිලි කරන්නේ ඕක අපට සාමාන්‍ය වැඩෙන ක්‍රමයක්. ඉතින් ඒ නිසා ඔබට ඕක නිර්දේශ ඕක තව තේරුම් ගන්න මේ දැන් පැය 4කට 5කට කලින් මම වැඩසටහනේදී ඕක සම්පූර්ණයෙන් විග්‍රහ කරා. සම්පූර්ණයෙන් ඔය ආනාපානතියේ බුදුරණවහන්සේ කියපු විදිහට විග්‍රහ කරා. ඔය කියපු විදිහ බුදුරණවහන්සේ කියපු විදිහ කොතනකවත් නැහැ. ඔය සම්පූර්ණ අපට වැඩෙන ක්‍රමයක්. ඒක තියෙන්නේ අපේ ලෝකෙ ප්‍රතිපදාව. ඒක වැරදි නෑ ඒක හරි. හැබැයි නිවන් මඟ නෙමෙයි සමාධිය වැඩෙනවා බ්‍රහ්ම ලෝකෙ යනවා. නිවන් මඟ හම්බෙන්නේ නෑ. ඉතින් ඒ නිසා ඔක කරන්න කරන්න එපා. කරන්න නැතුව නතර කරන්න එපා. ඔක දිගටම කරන්න. ඕකෙන් ඔබට ප්‍රතිඵලයක් ලැබෙනවා. ඔබට හිත සංසිඳෙනවා. ඔබට බ්‍රහ්ම ලෝකෙ යන්න පුළුවන්. හැබැයි බුදුරණවහන්සේ නිවන් මඟට ওই දෙයක් කිව්වේ නෑ. ඔකේ පොඩි දක්වත් කිව්වේ නෑ. ওই සිහිය පිටුවා ගැනීම විතරයි මූලිකව කිව්වේ. එතනින් පස්සේ කියපු ක්‍රමේ ඔබට අහගන්න පුළුවන් ඒ දේශනාව අහන්න. ඒකේ සම්පූර්ණ විස්තර කරලා තියෙනවා ආනාපානසති සූත්‍රයේ මජ්ජුනිකයි තුනේ. ඒක දැන් සයි දෙක තුනකට කලින් මම ඉදිරිපත් කළා. දැන් ඒක විස්තර කරන්න කාලයක් නැහැ. ඉතින් ඉතුරු ටික ඉතුරු ප්‍රශ්න ඔක්කොම ඒකේ උත්තරේ හම්බෙයි. ඒ බුදුරණවහන්සේ කියපු ක්‍රමෙත් එක්ක. ඒ නිසා දැන් තිරුවන් සරණයි. එහෙනම් අපි අවසන් කරමුද? හොඳයි එහෙනම් අද දවසේදීත් බුදුරණවහන්සේ වදාළ ධර්මය අපි කතා කරන්න යදුනා. මටත් කුඩාංක වෙස තියෙද්දි ඔබ ධර්මයට කැමති නිසා මම කතා කරන්න අදහස් කරේ. ඉතින් අද දවසේ මේ රැස් කරගත්ත සීල පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා, නිවින්න සැනසෙත්වා. අප නමින් මේ කිසිල ඥාති අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපවත් උදාල කඩකුරු ඥානන්ද ස්වාමීන් වහන්සේටත් නිවී සැනසෙන්න ඉතිං හේතු වේවා. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට ධර්ම ඉස්මතු කරන මහා යතිවරුන්ටත් අනුමෝදන් විත්වා. ඒ වගේම මේ සවන් සිසිලස සාකච්ඡාව මෙහෙවන දරුවත් මහත්මයාටත් මාව මේ සඳහා යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාටත් ඒ වගේම නිරන්තරයෙන් මට උපකාර කරන නිහල් රූපසිංහ මහත්මයා ඇතුළු අනිකුත් සෑම සිල් දෙනාටත් ධර්ම ප්‍රචාරය කරන සිල් දෙනාටත් ඔබ සියලු දෙනාටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.